මීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචේ භික්ඛවේ අංගේ යනුගයිකා සම්මා දිට්ඨි චේතෝ විමුක්ති පලාච හෝති චේතෝ විමුක්ති පලානි සංසාචේ පඤ්ඤා විමුක්ති පලාච හෝති පඤ්ඤා විමුක්ති පලානි සංසාච්ච ඉද වික්ඛ වේ වික්ඛෝ සම්මා දිට්ඨි සීලානුග්‍රහිතාච සක්සුතානුග්‍රහිතාච සාකච්ඡානුග්‍රහිතාච සමතානුග්‍රහිතාච විපස්සනානුග්‍රහිතාච හෝති තී විනාශනාත් ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නැවතත් මේ බ්‍රිස්බේන් ශ්‍රී ලංකා මහා විහාර භූමියේදී ඇස්සලා ධර්ම දේශනාවක් අවස්ථාවක් ලබාගත් වාරයක් ඉතින් මේ සඳහා මම පිළිසෙට අරු කාරණා සාකච්ඡා කිරීමේ මාතෘකාව වශයෙන් සූත්‍ර පිටකයේ අනුත්තර නිකායේ සඳහන් වෙන අංගුත්තර අපාංශික නිපාසනා වෙන අනුග්‍රහිත සූත්‍රය ඉදිරිපත් කරගත්තා. මට මතකයි මේට අවුරුද්දක දෙකකට වගේ ඉස්සලා අවතාවේදීත් අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගත්තා. කෙසේ නමුත් මේ අවතාවෙත් ඒක ඉදිරිපත් කරගෙන මම බලාපොරොත්තු වෙන්නේ මත්තර කෙරෙන දවස් කීපයේ කියන භාවනා වැඩපිළිවෙලට මේ සූත්‍රයම මුල් කරගෙන දේශනා මාලාවක් වශයෙන් මේ දේශනා පවත්වන අතර ඒ ශිරෝ දේශනා මාලාවටම මූල සූත්‍රයේ වශයෙන් මේ අනුකයික සූත්‍රය කියා ගන්න. මේ සූත්‍රයේදී මට ඉස්ලාම් බණක් පාඩ ලැබුණේදී ලැබුණේ අඹුරු මේ වැඩ ඉන කාලේ ඒ පන්චාරාමේදී ස්වාමීන් වහන්සේ මේක බොහොම අනුපූර්වයෙන් යමක් මාත්‍රකාවක් හඳුනා දීමේදී තා වැදගත් සූත්‍රයක් වශයෙන් එදා මට අහගෙන ඉනකොට වැටුණා. ඒක නිසා ඊට පස්සේ මම වැඩ පොළවල් කීපකදීම මේ සූත්‍රය සාකච්ඡා කරන්න යෙදුණා. මේ සූත්‍රයේදී සර්වජන් වහන්සේ වික්ෂුන් වහන්සේලා තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනකොට ඒ වික්ෂුන් වහන්සේලා දැනට ඉන්නේ සම්‍යක් දෘෂ්ටියක කියන වගේ ආකල්පයක් ගන්න හොඳටම පසුබිම තියෙනවා. ඒ නිසා සර්වජන් වහන්සේ මෙතන සම්‍යක් දෘෂ්ටිය කියන එක විස්තර කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට පංචෛ භික්ඛවේ අංගේ අනුගහිතා සම්මා දිට්ඨි චේතෝ පරාච හෝති චේතෝ බල විමුක්තියාච චේතෝ පරානි සංසාරි ප්‍රඥා බලාච හෝති පඤ්ඤා බල විමුක් පඤ්ඤා විමුක්ති පලානි සංසාරි කියලා යම් කිසි කෙනෙක් දැනටම සම්මිය දෘෂ්ටියට පිටලා ඉන්නවා ඒ පුද්ගලයා තවමත් ඒ තරම් බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ ඵල චේතෝ ඵල විමුක්තිය ප්‍රඥා ඵල ප්‍රඥා විමුක්ති ඵල කියන මේ තත්ත්වයටපත් වෙලා නැත්නම් ඒ පුද්ගලයෝ ඒ සම්මා දෘෂ්ටිය දැනට තමා ළඟ තියෙන සම්මා දෘෂ්ටිය කීප ආකාරකින් නැත්නම් මේ සූත්‍රයේද පස් ආකාරකින් අනුග්‍රහ කරනවා. ඒකට ලබන්න ඕනේ පහසුකම් සප්පාය කරුණු සපයලා දෙන්න ඕනේ. එතකොට තමයි මේ සම්මා දිට්ඨිය නැමැති බීජය අර කියන චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති නැත්නම් චේතෝ විමුක්ති ඵල පඤ්ඤා විමුක්ති ඵල කියන අපි බලාපොරොත්තු වෙන භාවනා ජීවිතයක නැත්නම් මේ බෞද්ධ ජීවිතයක බලාපොරොත්තු වෙන උච්චලම ඵලය වෙන මාර්ග ඥාන ඵල ඥාන ලබා ගන්නට මේක වඩා වර්ධනය වෙනවා. ඒ නිසා කාරණාවොත් දැනට උග දෙනකොට අපි පැවිද්දෝ නෙවෙයි එහෙම නැත්නම් අපි නම් භාවනා මාර්ගයට පත්විච්චයත්ෝ නෙවෙයි කියන මේ හීනමාන ගතියෙන් ඉතිතිය. ඒ මොකද මේ සූත්‍රය අහනකොට මම හිතේ පැවිදි වෙලා නමුත් ඊට ඉස්සර මම ඉහිව ඉන්න කාලේ මේ සූත්‍ර කියවලා තියෙනවා ඒ කියනකොට මට හුඟක් වෙලාවට ඒ අදහස කියලා තියෙනවා අපිට ඇත්තටම මේ සූත්‍ර වලින් ගන්න දෙයක් කියනවාද මොකද ඒ කාලේ මම ගිහින් නිසා මම හිතුවේ ගිහියන් වශයෙන් ගන්න දෙයක් කියලා මොකද සරුවත් ආනන්දසේ දේශනා කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට නිසා ඒ නිසා මම කීප දෙනෙක්ගේම ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා මේවා අපි කියවන එක වටිනවද මේවා කියලා අපිට ප්‍රායෝගික නැත්නම් ප්‍රෝජනේ සලකලා ගන්න යමක් තියනවද නැත්නම් බුදු කටපාඩමෙන් විතරක් පැත්තකට එලියක්ද කියන්නේ. ඒකට මේ ශාසනික වශයෙන් මතක් කරන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් සංසාරේ බය දැකලා ඒ සංසාරේ බයෙන් ගැලවීමකට කටයුතු කරනවා නම් ඒක පසු කාලීන අර්ථකථනයක් කියලා කියනවා එවැනි කටයුතු කරන ඕනම කෙනෙකුට භික්ෂුව කියන නම ගැලපෙනවා. සංසාර බයං ඉක්ඛතිති භික්ඛු කියලා සඳහන් කරලා තියෙන සින්දාරට මේ බණ අහන බණ කියන අපි මේ සංසාරේ කකකා යන්න ආසා කරන පිටසත් එහෙම නැත්නම් මේ සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන පිටසත් කියන එකෙන් මේ සූත්‍ර පිටකයට දීලා තියෙන්නේ අට කතාව හැටියට භික්ෂුවක්ද නැද්ද කියන එක තේරෙනවා. ඒ සංසාරේ බයක් දැකලා සංසාරයෙන් බයෙන් ගැලවීමට කටයුතු කරනවා කියන එකයි භික්ෂුව කියන්නේ කතාව. ඒක නිසා ඒක දැන් විනය පිටකේ භික්ෂුවන සඳහන් කරන්නේ කම්මචතුක්ක විනය විනය කර්මයකින් උපසම්පදාවේ පිටුවාලු ඒ ගුරු ඇඳගත්තා වූ නැත්නම් ඒ ජීව දරාගත්තා වූ විසමුල් කරගත්තා වූ භික්ෂුවකට නමුත් විනය අභිධර්ම මේ සූත්‍ර පිටකයේදීක ඊට වැඩිය බොහෝ ප්‍රායෝගික පැත්තකට හේතු කරලා තියෙනවා. සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවිට කටයුතු කරන්නා වූ. ඉතින් ඒ කියන්නේ දැනටමත් සම්මාදීතික පිළිතරා මෙන්න මේ විදිහට මේ ගැලවීමට කටයුතු කරන පිටසක් වෙනවා නම් ඒ පිටසක් පුද්ගලයෙක් හෝ පිටසක් හෝ ඒ ජීවිතයේ යොමු වෙලා තියෙන්නේ මේ ජීවිතයේදීම සාක්ෂාත් කරගත යුතු ඒ මාර්ග ඥාන ඵල ඥාන සාක්ෂාත් කර ගැනීම සම්පූර්ණයි. අන්නේම සම්බන්ධ කිරීමට කටයුතු කරලා ඉන්න කෙනෙක් මේ අතරේ ඉන්නවා. ඒ ඇත්තොත් ඒ තමන් බලාපොරොත්තු වෙච්ච මාර්ග ඥාන ඵල ඥාන සාක්ෂාත් කරගත්තේ නැති නිසා අපිට කොතනද වැරදිලා තියෙන අපිට කොතනද සකස් කරගන්න තියෙන අපිට කොතනද ඒ සපහප්පාය වන් සල්සලා දෙන්න ඕනේ කියන එක පිළිබඳව එල්ලයක් එකලාශයක් නැති වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා සමහර විටක අතම දැන් පසුගිය දා කාලේ ලංකාවේ ඇති වෙච්ච අර අන්‍යාගම් වලට පෙරලීම ආදී මූල ධර්ම වාදීන්ගේ කටයුතු එක බලනකොට බුද්ධාගම අතහැරලා වෙන ආගම් වලට යන්න තරමටම මේ කාරණා හේතු වුණා. අපි මෙච්චර කල් මේ වකර කර හිටියා. ඒක නිසා අපි මේ ආධ්‍යාත්මික ජීවිතයෙන් ආගමික ජීවිතයෙන් බලාපොරොත්තු වෙච්ච ඒ ඵල අපිට නැත්තම් ඒ ඵල ලැබෙන වෙන ආගමකට ගියක් කමක් නැහැ කියන්නේ. ඒකෙදී මේ අර සංසාරේ බය දැකලා සංසාර බයෙන් ගැලවීම කියන එක නෙවෙයි පරමාර්ථ උනේ. එතනදී නම් හුඟක් කරා පරමාර්ථ කරගෙන ඒ තීන්දුවට එළඹුණේ මේ ලෞකික එහෙම නැත්නම් මේ ආමිෂ දේවල් වලට කැමති ඇත්තෝ. කෙසේ නමුත් භාවනාවට බැසගත් ඇත්තන්ට පවා මේ ශක්තිය ඇති වෙන්න ඕන තරම් කරුණා. ඒක පිළිබඳව ගොඩක් විස්තර කතා කරන්න පුළුවන්. ඉතින් සර්වඥාන්සේ වැඩ ඉන කාලේ ඒ වගේ සියලු සුල්ස්වල්ප වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති විචාත ඇහැරලා ස්වල්ප වූ වේවා මහත් වූ වේවා වස්තු පරිවර්තය ඇහැරලා පැවිදි වෙච්ච අත්ංගේ මේ අවශ්‍ය කරන පරමාර්ථය ය아가න්න බැරි කමේ මේ බලාපොරොත්තු සුන් වෙච්ච තත්ත්ව ඇති නිසායි සර්වඥාන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. ඒ නිසා අද කාලෙත් ඒ ආකාරමයි ඒ අපි බලාපොරොත්තු වෙනවා වේගෙ නැහැ. ඉතින් මේ සූත්‍රය අහුවයි කියලා ඔක්කොම වේගෙ ලැබෙයි කියලා අපිට හිතන්න බෑ. නමුත් අපිට සමහර විටක අපිට කොතනද මේ හිර වෙලා තියෙන්නේ කොතනද පටලවලා කටලිලා තියෙන්නේ කියන එක දැක්කන්ට උදව්වක් වෙයි කියලා හිතලා අපි මේ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කරගන්නවා. ඉතින් ඒ විදිහට මේ සම්‍යක් දෘෂ්ටිය සීලයෙන් අනුග්‍රහ කටයුතුයි කියලා කියනවා. සීල අනුග්‍රහිතේ ඒ කියන්නේ හික්මිච්ච ගතිය, සදාචාර ගතිය, ශීලාචාර ගතිය, මනුෂ්‍ය මහත්ම ගතිය ඒ සම්‍යද්දෘෂ්ටි අනුග්‍රහ කටයුතු කියන්නේ. ඒ වගේම සූතානුග්‍රහිතය කියන්නේ මේ වගේ බණ කියනකොට බණ අහලා එහෙම නැත්නම් දැන් කාලේ හැටියට කියන පොතක් පතක් කියවලා ඒ තමන්ගේ තියෙන සම්‍යද්දෘෂ්ටිය විචු ප්‍රකාශ කරනවා. ඒ සාමාන්‍ය බණ අහනකොට කියන ආනිසංස පහේ සඳහන් කරලා තියෙනවා අසුතං සුතා අසුනාති සුතං භවියෝදපේති වික්ඛින් උජ්ජකරෝති සංකම් විතරති චිත්ත මනස පසීතති කිය. මනක් අහනකොට අසුතං සුනාති සම්‍යක් දෘෂ්ටිය තියෙන කෙනෙකුට නම් වෙන කතාවක් නැති කෙනෙකුට නම් මේක මේ කියන කතාව හැටියට සම්‍යක් දෘෂ්ටි පිටාගත යුතුය ආදී වශයෙන් නාහකු විදියේ පරකට එනවා. සම්‍යක් දෘෂ්ටි පිටු කෙනෙකුට එදිනු පවර කර ගන්න ඕනේ අඩුම කැඩුව මොනවද කියන එක කතා වෙනවා. ඒ වගේම සුතං පරියෝදපේති මට මතකයි මම මේ සූත්‍රය කලින්ම කියලා තියෙනවා. නමුත් ඒ සූත්‍රයම නැවත ඇහුවත් අර අහපු දේවල් නැවත නැවත පිළිසුතු වෙනවා. ඍජු කරගන්න පුළුවන්. ඒ වගේම දීකින් උච්චු කරෝටි. තමන් ළඟ තියෙන දෘෂ්ටිය ඒක තව තවත් ඍජු භාවයටපත් වෙනවා. නියම බල රේඛාවකට වැටුණාට පස්සේ බල සම්ප්‍රේෂණය හරියනවනේ අනිවාර්යයෙන් තමයි චපල වංක ගති තියෙනවනම් ඒව ඍජු කරගන්නත් හේතු වෙනවා කංකා විතරදී තමලනේ තිබුණා නම් මේ කාලේ හැටියට අවුරුදු 2500 50 ගන්න ඉස්සෙල්ලා ඊට අවුරුදු 45ක් කාලේ සර්වඥ දේශනා කරපුවා දැන් කාලයට ගැළපෙයිදෝ ඒ වගේම ඉන්දියා මධ්‍යම දේශයේ දේශනා කරපු දෙයක් අපි මේ ඉන්න රටට මේ දේශගුණ වලට මේ පවතින සංස්කෘතික ගැළපෙයිදෝ කියලා අපිට සැකසංකා තිබුණා නම් ඒව දුරු කරන්න හේතු වෙනවා. ඒ වගේම චිත්ත මනස පසීතති අහමිනකොට හිත සහ මනස පැහැදිලිකමක් ඇති වෙනවා. අපි සතුම් මානවා නෙවෙයි, හොරකම් කරනවා නෙවෙයි, මිත්‍යාචාර කරනවා නෙවෙයි. අපි මේ පුළුවන් වුණා හෝ බැරි වුණා හෝ වේවා ප්‍රඥා ධර්ම කොටාවට හොකම් දෙන්නේ කියන එක තමයි. අන්න ඒ නිසා මේ සුතය කොච්චර දියුණුවක් තමන් කොච්චර දියුණුවක් නැවතවක වඩන්න ඕනේ. ඒ ਸਰවචනසේ මේකට උපමාවක් වශයෙන් දන්නේ නැහැ. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ මේ කුටි කන සෝන හාමුදුරුව බොහෝම අවන්ති අවන්ති කුලයක කියන බොහෝම ඈත පළාතක ඉඳලා දවස් ගාණක් ගෙවාගෙන සර්වචනාසේ ළඟට ආවා වන්දනා කරන්න උපසම්පදාන ලබාගෙන. ඉතින් එනකොට මේ වගේ හොඳ හැන්දෑ වෙලාවේ සර්වචනාසේ ආනන්ද හාමුදුරුවන්ට මම වැඩ ඉන්න කුටියේම ආසන සරසවලේ ඒක වික්‍රමයි මුළු මේ ත්‍රිපිටකයේම සඳහන් වෙන්නේ භගවතුනාගේ වැඩ ඉන ගඳ කිලියේ තව කෙනෙකුට ආගන්තුක සත්කාරය කියනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් මේක දැකලා බොහෝම ගෞරවයෙන් හැන්ද වෙනකම් සක්මණෙන් පරියන්කෙන් ගත කළා දැන් ඉතින් නිදා ගන්න ඕනේ කියලා අර කුටියට වඩිනකොට සර්වචන් වහන්සේ කුටියට වැඩලා කියනවා මට බණ ටිකක් කියන්න. කුටි ගන්න සෝනහම්දුර කියලා කියන්නේ සර්වචන් වහන්සේගේ ඔය ඈත දුරට සම්බන්ධ වෙච්ච ගෝලේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අටක වර්ගයේ පාරායන වර්ගයේ දෙක ඒ කොටත් ඒ කියන්නේ පොත්වල පොඩි ගුණවත් තිබිලා තියෙනවා. ගැඹුරු බවක් දැන තියෙනවා කටපාඩමින් කියලා කියනවා. කටපාඩම් කිව්වට පස්සේ බොහොම සන්තෝෂයලා තියෙන මේ දුර පළාත් වල ඉඳගෙන මේ ඇත්තෝ මේ ඇහෙන ධර්ම කොටස් කටපාඩම් කරගෙන තියා ඉන්නවයි කියලා සාකච්ඡා මතක් කරලා. ඒ නිසා අපි නිතරම පණ ඇහිම වටිනාකමක් විදිහට කරගන්න. ඊට පස්සේ සාකච්ඡානුගහිතේ කියලා ඒ අහන බණ නැවත නැවතත් සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා කරනකොට මේ තමන්ගේ පාණ්ඩිතකම් පෙන්නන්න ඕනේ. එනකම් මේ බණ කියන එක නා දානවා කියලා දැනගන්නවත් නෙවෙයි. අර තියෙන සැක සංකා දුරු කරන අදහසින් ඒ වගේම අලුත් දෙයක් දැනගන්න අදහසින් නැවත නැවත සාකච්ඡා කරේ නැත්නම් අර සම්‍යක් දෘෂ්ටිය ඍජු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමත භාවනා වේදෙනවා. අර විදිහට කොච්චර දැනගත්තත් කොච්චර සීලවන්ත වුණත් සීල ශික්ෂාවෙන් පමණ ඒ සම්‍යක් දෘෂ්ටිය අර කියන චේතෝ ඵලයට හෝ චේතෝ ඵල විමුක්තියට චේතෝ විමුක්ති ඥාණයට පත් වෙන්නේ. ආනිසංසයට එන්නේ. ප්‍රඥාවෙන් කියනවා ප්‍රඥා ඵල ප්‍රඥාවෙන් උච්ච බලානිසංසෝට එන්නේ. ඒ නිසා සමත භාවනා කියලා කියන්නේ හිතේ එකලසක් ලබා ගැනීම සඳහා සම්මයේ සමත සමාධියක් ඇති කර ගැනීම සඳහා එකතැන් වෙලා වෙලාව අරගෙන ටිකක් භාවනා කරන්නත් ඕන. ඒ වගේම විපස්සනා අනුගහිතය කරන්න ඕන. විපස්සනා අනුගහිතය කියලා කියන්නේ ලද ලද චිත්තක්ෂණයක සතිය එළඹ සිටීමෙන් එහෙම නැත්නම් කරන දේ පිළිබඳව එළඹ සිටීමෙන් පුළුවන් තරම් අනුග්‍රහ කරන්න. මෙන්න මේ පස්ස ආකාරයෙන් අනුග්‍රහ කෙරුවාට පස්සේ තමයි මේ සම්‍යක් දෘෂ්ටිය අර කියන අවසාන ඵලය දක්වා ළමා ගමන් කරන්නේ. ඉතින් මේ අනුගහිත සූත්‍රයේ සඳහන් කරන මේ සම්මා දිට්ඨිය විශේෂයෙන්ම විපස්සනා සම්මා දිට්ඨිය බව ඒ අපේ පෙර ආචාර්යවරු විස්තර කරලා තියෙනවා. විපස්සනා සම්මා දිට්ඨිය කියලා කියන්නේ මනෝවිය කෙනෙක් එක නිර්වචනය කරන මේ ජීවිතයේම නිවන් දකින්න ඕනේ කියලා වගේ ගත්ත සම්මා දිට්ඨිය. එහෙම නැත්නම් විපස්සනා භාවනාව අනිවාර්යයක කළ යුතුමයි කියලා තමයි ජීවිතේ ලං කරගන්න ගන්න උත්සාහය. එහෙම නැත්නම් දවස පුරාම ශක්ති ප්‍රමාණය සතිමත් විය යුතුයි කියලා ජීවිතයට ලං කරගන්න ගන්න උත්සාහය. එහෙම සම්‍යක් දෘෂ්ටික තමයි අර විදිහට සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතයෙන් විපස්සනාවෙන් අනුග්‍රහ කළ යුත්තේ. නමුත් සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරනකොට අද මම හිතන්නේ ඒක අදාළ වෙයි කියලා. මොකද ලංකාවේ කියන කතාවට හුඟක් දුන්නා පිට රටවල් වලින් නැත්නම් ඉංග්‍රීසි භාෂාවෙන් වගේ කරන කතාවට අනුකම් දුන්නා මේ ශාසනයේ මේ විපස්සනාවට රෝම ලොකු තැනක් එහෙම නැත්නම් පෙරමුණු තැනක් ඇති කරගෙන තියෙනවා ඒක මාගේ වචන හැසිරීම හැටියට මම කියන්නේ බුද්ධ ආගමේ පළු දෙකකට කඩනවා නම් එකක් තමයි බුද්ධ ආගම අනිතික තමයි බුද්ධ ධර්මය බුද්ධාගමට ගියාට පස්සේ ඉතින් අපි මේ වගේ පන්සලක් කරන විදිහට පූජා විදි කරනවා. දාන කටයුතු කරනවා. කටින පින්කම් කරනවා. ඒ වගේ විවිධ පාසල් කරනවා. සමාජ සේවක විවිධ ආකාර කටයුතු කරමින් ඒ ආගම පවත්වන අතර ඉම්පුල පුළුවන් ඇත්තෝ අර විදිහට බණ භාවනාත් කරනවා. ඉතින් එතකොට ආගමේ තියෙන්නේ සදාචාරයක් පිළිබඳ හැඟීමකින් යුක්තව අනිකුත් සෑම ලෝකෙම තියෙන ආගම් වල වගේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර වර්ගයක් තියෙනවා. ඒ වගේම තව පැත්තක් තියෙනවා මේ චාරිත්‍ර වාරිත්‍ර වලට වැඩිය මේ ජීවිතේ නියල් ලැබෙන සඳහා භාවනා කරන්න ඕනේ, ගිහි අතාරින්න ඕනේ, භාවනා මැද අතාරින්න යන්න ඕනේ කියලා මේ දෙක අතර පුංචි රණ්ඩුවක් දැන් තියෙනවා. අර සම්මාදිට්ඨියක් වශයෙන් ආගම බුද්ධ ධර්ම සම්මාදිට්ඨිය අපි බුද්ධ ධර්ම රකින්න මේ මේ කටයුතු කළ යුතුයි කියන පැත්තේ මේ පෙරමුණකුත් තියෙනවා. ඒක ඇත්තටම කියනවා නම් මේ පෙරමුණකට වඩා ඒක නැගීම හිතීමක් වේද තියෙනවා. ඇත්තට මේ වගේ රටකට ඇවිල්ලා මේ හැන්දාවක මේ පොඩි දරුවෝ මේ අත්තම්මලා මේ පිරිසක් එකතු කරගෙන මේ වගේ පූජාවක්, මේ වගේ වන්දනාවක් කරන්නේ පහසුකම් කියනවා අරණ්‍ය කියනවා සීනාසන කියනවා පන්සල් කියනවා අපේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියවම ඒක කුංචි ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් නෙමෙයි. නමුත් අර විපස්සනා භාවනා වගේ කරන්න ගියාම බණ භාවනා කළොත් මෙව නිකන් මෙහෙත් ඇවිල්ලා තවත් කරන්නේ අර බාලාංශ පන්තිද කියලා චෝදනා කරන පැත්තක් නැතුවා නෙවෙයි. ඉතින් මෙන්න මේ දෙක අතර මැදට මේ අනුග්‍රහිත සූත්‍රයෙන් කොහොමද අපි ආදර්ශයක් ගන්නයි කියන්නේ නම් මේ සම්මා දිට්ඨිය පිළිබඳව සර්වචන් වහන්සේම සඳහන් කරලා තියෙනවා සම්මා දිට්ඨි જાති දෙකක් එකක් තමයි ඒ සම්මා දිට්ඨිය කියන්නේ ආසවා පුඤ්ඤ භාගිය උපදිවේපක්ඛා කිය. ආශ්‍රව සහිත තමයි. ඒ සම්මාදිට්ඨිය සර්වචනanse වර්ග කරනවා. සර්වචනanse ඒක පිළිගත හැකි தත්වයකට ශ්‍රීමුක දේශනාවක් වශයෙන් කරනවා. සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි. ආශ්‍රව කියලා කියන්නේ කාම කාම හිතකට අරමුණු කරනවා. ආශ්‍රව කියලා කියන්නේ මේ පැහැෙන සුළු ගතියක් තියෙනවා කියන්නේ. කාමය අනුව පැහැෙන සුළු ගතියක් තියෙනවා. කෙලස් කරන ගතියක් තියෙනවා. නැත්නම් කෙලස් සාම පවතින. ආසව පුඤ්ඤ භාගය. ඒ පෞටින් කියන දෙකෙන් පින් පැත්තටයි හැබැයි කෙරෙන්නේ. උපදි වේපක්කා මේ භව සම්පatti ලබා ගැනීමට හේතු වෙනවා. ඉතින් ඒක දවචනාංශයේ දේශිත දෙයක් නිසා අපිට පේන්න තියෙනවා මේ ਸਰවචනාංශයේ ਸਰවඥ උනාට තුන්කල් දක්නා නොවනින් උනාශයේ මේ ලෝකෙට දේශනා කරන්නේ සුද්ධ විද්‍යාවක් නෙමෙයි විවහාර විද්‍යාවක්. ඇප්ලයිඩ් සයන්ස් එකක් බව. ඒ දේ මිනිස්යාට යොදා ගන්න බැරි නම් ඒ කියන්නේ දැනට ඒ පින්දහම් කටයුතු කරන නැත්නම් අර ගැඹුරු කාට යන්න බැරි නම් මේ කවදාකවත් මේ ලෝකේ පැල කරන්න පුළුවන් බලයක් නැහැ. ඒ නිසා උන්වහන්සේත් සඳහන් කරලා තියෙනවා ආසවා පුඤ්ඤ පුඤ්ඤ භාගිය උපදිවේපක්කා. ඊට ඒ ඒ කියන අර සාමාන්‍ය ලෝකයා ගන්න ආගම ගන්න කියන ආගම පැත්ත කියන දෙයට අමතරව සර්වචනන්ද විසින් ලෝකෙට ශ්‍රේෂ්ඨ වශයෙන් පූජා කරන මතු කරලා දෙන සම්මාසිටියත් ඊට අරියා අනාසවා ලෝක ุต තර මාර්ගකා කියන. ආර්ය වූ ආශ්‍රවයන්ට ඉඩ නොතබන්නා අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙන සම්මාදිටිය කුටි. ඒ මේ තින් අපි දන්න පැහැදිලිව මේ තින් කට කි නොකියුවට අර මේ සාධවා පුඤ්ඤ භාගියා උපතිවේ පක්කා කියනට වැඩිය ශ්‍රේෂ්ඨයි ආසවා අනාසවා අරියා අනාසවා ලෝකුත්තරම කරනවා කියන්නේ. නමුත් මේ දෙක අතර මේ සම්බන්ධතාවය නැත්නම් මේ එකකින් එකට ගමන් කරන මාර්ගය දැක ගන්න බැරි වුණොත් අපි සමහර විටක ඒක සමහරට මගේ අතුමුත් බොහෝ විට සිද්ධ වෙලා තියෙනවා. ඒ භාවනා කරන පැත්තට විතරක් අගය කරලා අර කියන ආගම පැත්ත පිළිබඳව ටිකක් කෙනහිලි සහිතව එහෙම නැත්නම් ටිකක් ඒක පහක් පැත්තට දාලා කතා කරන ගතියක් තියෙන එක ගැම්මක් ආණ්ඩෝ වෙනවා. නමුත් මේක ඕනෑට වැඩිය මේ පැත්තට ගියොත් මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ ඉඳ තියෙනවා. මොකද සර්වඥාන්සේ දෙකම බාරගන්න තියෙනවා. ඉතින් ඒක සම්බන්ධව පොත්පත් අවසලා බලනකොට මේ කියන සම්මාදිට්ඨියට අපේ පොතේ සඳහන් වෙන්නේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඒ මොකටද? අර කලින් කියාපු જાතිය සාතවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියන සම්මාදිට්ඨියද කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා කළ කළ දේ ඵල ඵල දේ කියලා අපි සිංහල දාන්නේ. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එකට අපි කියනවා කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය. ඉතින් මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන්නේ හරි දැක්මක්. ඍජු දැක්මක්. මේක නාවොත් එහෙම නැත්නම් මේක ඍජු කරගත්තේ නැත්නම් අපිට කියනවා කම්ම සම්මෝහ කියලා කියනවා. ඒක දැක ගන්න බැරි අවුලට, වියවුලට, නොදක්මට, අවිද්‍යාවට කියනවා කම්ම සම්මෝහ කියලා. ඉතින් මේ කම්ම සම්මෝහය සර්වඥාස වැඩ ඉන කාලෙත් තිබුණා. අදත් තියෙනවා. ඉතින් ඒක සම්බන්ධයෙන් පසු කාලෙන ආචාර්යවරු මෙන්න මේම මතයක් ඉදිරිපත් කරලා කියනවා සමහර විටක මේ පිළිස පිළිගන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් හැබැයි මට පේන එක ලේසි කියලා පිළිගන්න. මොකද මේ කම්මස්සගත ඥාන සම්මාදිට්ඨිය කියලා කියන කල කල දේ ඵල ඵල දේ කියන ධර්මතාවය බුද්ධෝත්පාද කාලෙත් අබුද්ධෝත්පාද කාලෙ දෙකේම ලෝකෙ තියෙනවා කියන්නේ. කවදාකවත් මේක ලෝකෙන් නැති වෙන්නෙම නැහැ කියන්නේ. මේ කර්මේ සහ කර්මඵලයේ අදහන ගතිය. හොඳ දේ කරොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන එක සර්වඥන් වහන්සේ විසින් සොයා ගන්නා ලද දෙයක්ුත් නෙවෙයි අපි සාමාන්‍ය ලෝකයේ සඳහන් කරන විදිහට අබුද්ධෝත්පාද කාලවල පවා කියනවා. ඉතින් ඒකට මේ අනුව යන කතාවක් අපේ නායක ස්වාමීන් වහන්සේ මේකෙන් දෙන්නත් වැඩ කරනකොට කතා කරන වෙලාවට මම අහගෙන ඉඳලා තියෙනවා. මේ අබුද්ධෝත්පාද කාලවල පහළ වෙන මහබෝසතාණන් වහන්සේ එනතර අනිකුත් බෝසත්වරු ඇත්ත වශයෙන්ම එදාට අර කියන උසස් සම්මාදිට්ඨිය අහියානාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එක ලෝකේ නෑ ඒ කාලේ. ඒ නිසා ඒ අච්ච තම තමන්ගේ පින් දහම් කරගන්න, චර්ච වර්ධනය කරගන්න, එහෙම නැත්නම් පාරමිතා පිළිම සඳහා පාවිච්චි කරනවා ඇත්තේ මේ කියන සාසවා පුඤ්ඤ භාගියා උපතිවේපක්ඛා කියන දේවල් කියලා. ඉතින්ම කරනවා මොකද මේ වෙලාවේ අර කියන හොඳ එක නෑ. නමුත් ඒකට යන්න හදපු ඉනිමඟ තියෙනවා. ඉතින් ඒ ගොඩවීම සඳහා එහිමඟ පාවිච්චි කරන එක විතරයි මාර්ගය සකස් කරගන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය ඒකට විරුද්ධ පැත්ත වෙන කම්ම සම්මෝහයක් කියන එක. අපි සාකච්ඡා කරලා බැලුවොත් ඒකෙත් තියෙනවා අර විපස්සනා වගේම ගැඹුරක් නැති වුණාට ඒ සාමාන්‍ය මට ඉඩ දෙනවනම් මම පාවිච්චි කරනවා තමයි විද්‍යානුකූල ගතියක් තියෙනවා. ඒක සර්වඥනේ බොහොම ලස්සනට ඔප්පු කරලා පෙන්නනවා. මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන කල කල දේ ඵල ඵල දේ කියන ධර්මතාවයේ තියෙන ආගම් වලට ආගම් වශයෙන් ලෝකේ තියෙන Hindu ආගම බුද්ධ ආගම පමණයි. ඒක අපි හොඳටම මුලින්ම දැනගන්න ඕනේ ඉතිහාසගත කර්ම වශයෙන් බලනකොට කර්මයේ සාකර්ම ඵලයේ අදාහන ආගම් දෙකයි ලෝකේ තියෙන්නේ. අනෙක් සියලුම ආගම් එක්කෝ ධාර්මික පැත්තේ නැති උච්ඡේදවාදයට වැටිච්ච නාස්තික වාද වෙනවා. එහෙම නැත්නම් දේව නිර්මාණ වාදයකට වැටෙනවා. හින්දු ආගමේ ඇති දෙකක් තියෙනවා. දේව නිර්මාණ වාදයට අදහනවා කම්මසගත ඥාන සම්මාදිට්ඨියත් අදහන එක උභය වාදී කියලා කියනවා. බුද්ධ ආගමේ තියෙන්නේ මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තමයි. මේ කම්මසගත ඥාන සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට පමණයි මම ඒකයි කිව්වේ ඒක ඔප්පු කරලා බලන්න පුළුවන් කියලා සදාචාරයක් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. යම් කිසි කෙනෙක් තමන් කළ දෙයමයි තමන් බුද්ධ විඳින්නේ නැත්නම් මේ කළ කළ දේ ඵල ඵල දේ කර්මේශ කර්මවල අදහන් නැත්නම් එවැනි පුද්ගලයෙකුට කවදාකවත් හොඳක් කරන්න එහෙම නැත්නම් අනුගේ හිත් අනුතවද නොදී ඉඳ එතන තමන්ගේ මතු ජීවිතය නාස්ති නොකරගෙන ඉන්න කියන එක කොහොමරක්වත් ඔප් කරන්න බෑ. ඉතින් ඒ නිසා ඒ වගේ කර්මේ සහ කර්මඵලයේ අදහන් නැති ශාසන වලට අපි කියන්නේ උච්ඡේදවාදී කියලා. එහෙම නැත්නම් නාස්තිකවාදී කියලා කියනවා. ඒගොල්ලන්ගේ මූල ධර්මයේ වෙන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියන ඒ සංස්කෘත පදය සිංහලෙන් අපි දාලා තියෙන්නේ ඒ නැවතිනවත් බෑන්චුන් කියන කතාව. කීය ගියක් කමන්න මොනවා වුණත් කමන්න මේ වෙලාවේ නැවල කිලිමින් පවතින අපි නෝ බෑන්ඩ් එක ටියුන් කරගෙන තියාගෙන ඉන්න ඕන නිතර. මේ වගේ ණය වෙලා හරි කමන්නේ 70 අවශ්‍ය දිව පිනවනවා. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියන්නේ ශ්‍රේණම් කත්වා කියලා කියන්නේ ණය වෙලා. ගෘතම් පිවේත් කියලා කියන්නේ ගෘතේ කියලා කියන්නේ වෙඬර වලට නැත්නම් ගිතෙල් වලට ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බොන්න. මේක ණය ගෙවන්න අපි නෙවෙයි ඉන්නේ. මම මේ කර්ම කරාට හොඳ හෝ නරක මම ගෙවන්න වෙන්නේ නැහැ කියලා. ඉන්නේ ඒ අදහස තියෙන කට්ටිය තමයි ඒ අනුන්ගේ සප හෝ නැත්නම් අනුන්ගේ අයිතිවාසිකම් හෝ වැරදිට පාවිච්චි කරලා තමයි මේ චිත්තක්ෂණේ සපට ඉඳපන්. මත්තර තමන්ට වෙන කරදර ගැන නොසකා හෝ මේ චිත්තක්ෂණයේ සැපේ ඉඳපයි. අන්න ඒකට කියනවා කම්ම සම්මෝහය කියලා. ඉතින් ඒයත්ෝ තමන්ට අනුන්ට කරදර කරන මත්තරත් දැනටත් කරදර කරන මේ ජීවන රටාවකට බැස්සා. බහිනවා. එදත් බැස්සා. අදත් බහිනවා එකත් බයි. මොකද ඒයත්ෝ ගමන කර්මේ සහ කර්මඵලයේ කියන හැඟීම නැහැ. අපිට දැන් මෙතෙන් තව ප්‍රශ්නයක් වගේ. මොකද අපි හිතාගෙන ඉන්නවා අපි සම්යද්දෘෂ්ටිකයි කියලා කර්මේ සහ කර්මඵලයේ ඇදහුවත් අපේ අතින් ওই වැරද්ද වෙන්නේ නැද්ද? අපිට වාසියට අපිට ලාභයට කර්මේ සහ කර්මඵලය අමතක කරලා ඒ කටයුත්ත කරගෙන පස්සේ විතරක් අපි ආය කර්මේ සහ කර්මඵලයේ කියන කෝට් එක දාගන්නවා. අර වෙලාවට ඒක ගලවලා තියෙනවා. අන්න ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව මගේ පුද්ගලික අදහසක් නෑ දැන් කර්මයේ සහ කර්මඵලයේ අදහන් නැති යත්තන්ට ඒක පොවන්න හෝ ඒක දෙන්න එක කවදාකවත් සරුවචන්හන්සේටවත් කරන්න බැරි දෙයක්. ඉතින් ඒ ඇත්තෝ ඕන වෙලාවක වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් අපිට අතුමහට වෙයිද නැද්ද කියන්නේ. ඒ වෙනතෝ හොඳටම කර්මයේ සහ කර්මඵලයේ සම්පූර්ණයෙන් අදහගෙන ඒ කටයුතු කරන ඇත්තන්ට ඒ යම් කර්ම අනුපාඩු වගේක් හිතෙනවා. ඒ සාකච්ඡාව විශ්වාස කරගන්නවා. මෙන්න මේ විදිහට කර්මයේ සහ කර්මඵලයේ නැතයි කියන මතවාදයක් සර්වඥාගේ වැඩින කාලේ මේ මේ හිටපු ආචාර්යවරු අනිත් සත්‍යාස්තුරුන් අපිට අජිත කේස් සම්බල කියන ඒ ශාස්ත්‍රෝරය කිය හිටියා. මේ ලෝකයේ ඔය කියන කර්මයක් හෝ කර්මවලයක් මොකක්වත් නැහැ. ඒක නිසා ඒ අත්තගේ තිබුණේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා අපේ දාර්ශනය හඳුන්වන විදිහට නත්ති දින නත්ති ඉත්තන් නත්ති උතං ආදී වශයෙන් මේ දුන් දෙයි පිටක් නැහැ. දුන් දෙයක යමක් කාටර අපි කර්මා බුද්ධියෙන් හෝ අනුකම්පා බුද්ධියෙන් නැත්නම් මේ කර්මයේ මේ සාකාරු ඵලය අදාලා හෝ අලෝභ චේතනා පාල කරන අදාව දුන්නට මේ කවදාකවත් විපාකයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නැත්ති ඉත්තන් අනුසෝභ සාධන කටයුතු කරාට ඒකෙන් ඇති වැඩක් නැහැ. නැත්ති උතං සැලසුම් කරලා අපි සංවිධාන දාන ඒ වගේ කටයුතු කරාට පූජා කරාට එහෙම නැත්නම් මේ සර්වචනාංශයන් අපිට උදව් කරපු කෙනා උන්වහන්සේ අපිට ආලෝකය පහළ දෙනවා පහළ කරලා දෙනවා අපි උන්වහන්සේට පහන පූජා කරනවා අපි උන්වහන්සේ උන්වහන්සේ අපිට ඊටාම සුමතුල ධර්ම දේශනා කරේ සාමාන්‍යයෙන් අපි සුවඳතු පූජා කරනවා ආදි වශයෙන් ඒ උන්වහන්සේ කරන හලකලා කරන පූජා ඔක්කොම නිර්හත්ක බව අත්‍යවතක් කියලා ඒ වගේ මේකත් කතා කරලා තියෙනවා නත්ති සුඛ දුක්ඛටාන කම්මාන පලං විපාකෝ. මේ ලෝකේ කරන සැප දුක් වශයෙන් දෙන කර්ම විපාක කියලා જાතියක් නැහැ. ඒ ඔක්කොම සදාචාරය කියන එක මිනිස්සුන්ට පටවලා හදාගන්න නැත්නම් ආගමික වශයෙන් මනුෂ්‍යයන් සූරා ගැනීමට සූරා කෑම සඳහා ඇති කරලද මතවාදයක් පමණයි ඒ නිසා හොඳ නරක කෙරුවට කර්ම සකර්ම ඵලයේ කියන දෙයක් නැහැ කියන්නේ. ඒක මට මතකයි ඔය එර්නස්ට් හෙමින්ගේ ලියලා තිබුණේ මොහොත මහලා සාමෝද කියන පොතේ තේමාව ලියලා තිබුණේ මේ ආගම විශ්ින් මිනිස්යාගේ මත්තර සැප දෙන්නම් කියලා මේ ලෝකේ උරකනවා කියන. ආගම් කච්චු විසින් හදනලා ධර්මයක් තියෙනවා මත්තර දැන් මේ ආත්මේ බත් පිඟානක් දුන්නු ලබනාත්ම බුරියානි පිඟානක් හම්බෙයි කියලා මිනිස්සු දුගා. උගල්ලා කියන මගේ පිඟානට බත් ටික බෙදන්න. ඒ නිසා මේ කද්දාකක් අදහන්න එපයි කියලා සම්පූර්ණ කතාවක් මාර්ගී තාම ශාස්ත්‍රෝ යොපු කරනවා. ඉතින් ඒක ඇත්තටම කියවන කාලේ මාත් සෑහෙන මේක අදහනවා. කියන්නේ බොහොම ලස්සන ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ ලෝකෙ කියලා එකක් නැහැ, පරලෝකෙ කියලා එකක් නැහැ. ඒ කියන්නේ අපි මේ ලෝකේ දැනට මේ විඳින්නේ ඊට ඉස්සර කරපු දේවල් වල විපාක වෙන්න ඇති කියලා එහෙම එකක් නැහැ. එහෙනම් අපි මේ දැන් කරන දේවල් වලින් මත්තට අපට මේකේ රාව ප්‍රතිරාව එනවා, මේ නින්නාද පවතිනවා, කර්ම ඵල එනවා කියන එක පිළිගන්නේ නැහැ. නැත්තම් මේ මවට වැඳිය යුතු පියාට වැඳිය යුතු කියන එක ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක මේ කොච්චර අද ඒ කියන්නේ මේ ජීවන සම්මත ලෝකයේ මේ වගේ රටවල් වලට මම හිතන්නේ මේක කිට්ටු ඇති. ඒ බුරුමින්න කාලේ ස්වාමීන් වහන්සේ කියනවා ඒ දරුවන්ට දෙමා ගුරුවරු උගන්වනවලු ඔය ගොල්ලෝ සැලසුම් කරලා හැම නෙවෙයි අම්මලා ඔය ඔයගොල්ලෝ හම්බුනේ අහම්බෙන් හම්බෙලා දෙන නිසා ඔය ආදරෙකට අම්මලාට එහෙම සලකන්න ඕන ගමන් නැහැ ඔයගොල්ලෝ අවුරුදු 13 14 වෙනකන් කාණ්ඩ දෙන්න ඕනේ ඒ නිසා ඔයගොල්ලන් තියෙන ගෙදර ගිහිල්ලා අයිතිවාසිකම් ඉල්ලන එක විතරයි ඒක රජයෙන් වග කියනවා ඊට පස්සේ ඒ දීච දාන දෙන එකක් අම්මලා තාත්තයි කියන්නේ කියලා මේ දරුවන්ට කිව්වට මේ දරුවන්ට චතුරාර්ය සත්‍යයට වැඩිය මේක බොහොම හිතවදිනවා මොකද ලංකාජුව කියෙන්නේ නැහැ නේ. ඔවා කිව්වොත් එහෙම ඒ ගුරුවරයාට තින්නම් වෙන්නේ. ඉතින් මෙහෙදී ළමයින්ගේ මොකද මම දන්න විදිහට ළමයින්ගේ වැඩි ලක්ෂණ ගත්තොත් තමයි යා ටීකාවවද්ද කොන්ත්‍රාත් එක අම්බේ. ඒක තමයි මෙහි යන අධ්‍යාපන ක්‍රමය. ඉතින් ඒ නිසා කොහොම හරි මොනවාරි උගන්වන ළමයින්ද විශේෂයෙන්ම කරන්නේ අර වචන කියන. ඉතින් ඒ පුරුම සාන්නාති කියපු බණ බණකට කියපු නිදර්ශනයක්. ඊට පස්සේ ඒ දරුවා ඒ මොකද බණ අහන දරුවා වන් නෙවෙයි මේව වැඩි බණනේ. වැඩි බණ අහන දරුවා ඊගාට කල්පනා කරනවා එහෙනම් ඉතින් අම්මට තාත්තට එහෙම වඳින්න පුතන්ට එහෙම කරන්න ඕනෙත් නෑ. එහෙනම් මේ ගුරුවරයාට වඳින්න ඕනෙත් නෑ. නිසා මිනිහා පරීක්ෂා කරලා බලන එක ගුරුවරයාට බැනියෙ ඉස්සර. ඊට පස්සේ අම්මට තාත්තට වෛර කරනවා. ඉතින් මෙන්න මේ විදිහට නත්ති මාතා නත්ති පිතා කියලා මේ ධර්මතාවය කියන්න පටන් ගත්තාම එල්පත් වෙච්ච ලේසියන වයසට බොහෝම තදින් හිට වදිනවා. ඒක තමන් අම්මා තාත්තා වෙනකොට නම් ඔය තේරෙන ඔය මේලා පැහැෙනකොට තේරෙනවා. නමුත් ඔය ඇසේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක බොහෝමය විශේෂයෙන්ම තරුණ කොටස් වල ජනප්‍රියතාවය දිනා ගැනීම සඳහා ඒ කරන ධර්මතාවල සඳහන් කරගත්ත අම්මා කෙනෙක් නැහැ තාත්තා කෙනෙක් නැහැ ඒ වගේම ඕපවාතික සත්තු කියලා જાතියක් නැහැ. ඒ කියන්නේ අපිට දැන් මේ පේන මේ මනුස්ස ලෝකෙ විතරයි තියෙන්නේ. ඊට එහායින් සරුවත්නාසේ දේශනා කරන මේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, යක්ෂ ලෝක, പ്രേත ලෝක කියන දේවල් ඇත්තේ නැහැ. මෙච්චරමයි කියේ. වෙන විදිහට කියනවා නම් මේ විද්‍යාත්මක කණ්ණාඩියට අහු වෙන ටික විතරයි කියේ. ඉන් යහර දෙයක් නැහැ. ඉතින් ඒකත් ඇත්තටම බොහොම මේ තරුණ ඕදේ දනවන හොඳ වචන බාරපත් වෙලා තිනවා. ඒ වගේම අත්ති සම්මා බ්‍රාහ්මනා සම්මාගත සම්මාපටිපන්නා යේලෝ යේ ඉද ලෝකංච පරලෝකංච සයන් අභිච්ඡා සච්චකත්වා පවේදේති කියලා මේ ලෝකේ සමහර ඇත්තෝ ඉන්නවා මේ ආර්ථික දේශපාලන සමාජික කරුණු විතරක්ම නෙවෙයි කල්පනා කරන්නේ ඇත්තෝ ආගම ධර්ම යනවා කල්පනා කරලා ඇත්තෝ ධ්‍යාන අභිඥා ලබාගෙන මේ ලෝකේ ඇති හැටි දේශනා කරන සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නවා ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා කියලා පිළිගන්නේ ඒගොල්ලෝ කියන්නේ ඒකම නෙවෙයි තියෙනවා නම් ඇවිල්ලා පෙන්වන්න අපිට. එහෙම නැත්නම් අපිට වගේ මේ PhD එකක් හරි MS එකක් හරි එන සාහිත්‍යයක් පෙන්වන්න. එහෙම නැත්නම් ඒක ගණන් ගන්නෑ කියලා. ඉතින් මෙන්න මේ කරුණු 10 එදා ඒ අජිත කේස කම්බල කියන පුරුෂයා ඒ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කරුණු අද වක්‍රෝක්තියෙන් ඇත්තටම අපේ ශාසන වල කතා කරන වෙලාවක් තියෙනවා. මමත් බාර ගන්න. ඒ වැරද්ද මොකද හේතුව මමත් මේ භාවනාවට මෙයාගෙන යන කාලේ මේ වගේ දේවල් කරන විතරක් කරන එක තමයි දැනුත් බනිනවා. ඒ කාලේ බොහෝ විචනාක් කරා. මේ විතරක් කරලා ඉන්නවා කියන එකට. නමුත් දැන් තේරෙනවා කරගෙන කරගෙන යනකොට මෙන්න මේ වාගේ කර්මේ සහ කර්මඵලයේ අදහන ගතිය කර්මේ සහ කර්මඵලයේ අදහලා හොඳ දෙයකටවත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දෙයකට නැතුව නරක දෙය ප්‍රතිඵල ලැබෙනවා කියන එක අර විපස්සනාව තරම් ගැඹුරු නෑ තේරුම් ගන්න. ඒ වගේම මේකේ ප්‍රයෝජන ලැබෙන්න පටන් අරගත්තට පස්සේ ඒකෙන් මේ පුද්ගලයාට සමාජයට හරි සාන්ත ගැටයක් වෙනවා. දැනටත් මත්තට ඒ පුද්ගලයා තුළ ඇතිච්ච ගති මහත්ම ගතියක් පටන් ගන්නවා. ඒක නිසා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය සමාජයක තියෙන ප්‍රශ්න විමසී විසඳන ආකාරය දිහා බලනකොට සරුවචනසේ දේශනා කරපු සීල ශික්ෂාවට තමයි සමාන්තර වෙන්නේ. හික්මන ගතියක් වෙනවා. සීතල ගතියක් වෙනවා. සීලාචාර ගතියක් වෙනවා. මහත්ම ගතියක් වෙනවා. සංස්කෘත ගතියක් වෙනවා. යම්ම කිසි කෙනෙකුට මේ බයලජ්ජ මේ කර්මేశා කර්මවල ඇදෙන්නේ නැත්නම් කවදාකවත් ඒ පුද්ගලට පවට බය සහ පවට ලැජ්ජාව කියන දෙක ඉන්නේ නැහැ කියලා කියනවා. පවට බය සහ පවට ලැජ්ජාව අපේ ශාසනය සඳහන් කරන්නේ හිරියොතක් කියලා බය ලැජ්ජ දෙක කියලා. දැන් අපි මම හිතනවා අපේ ලංකාව වගේ රටක වගේ විශේෂයෙන් මේ වගේ රටකට මාරු වෙච්ච පිරිසකට හොඳට පේන්න තියෙනවා ඒ අපි අපේ දෙමාපියන් ඉදිරි පිට තිබුණු මේ බය සරු ගතිය ගුරුවරයන් ඉදිරි පිට තිබුණු බය සරු ගතිය දැන් හැදෙන પરම්පරාව මේ දෙමාපියන් සාකම අඩුයි. ඒ වගේම ගුරුවරුන්ට සාකන අඩු ගැතියක් පේන්න තියෙනවා. ඉතින් මම කියන්නේ දරුවන්ගේම 100 100ක් දෝෂේ කියලා දෝ දෝ ගුරුවරුන්ගේ මේ දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ දෝර ඇති. හැබැයි එකක් කිය හැකි තව ඉස්සරහට යන්න මේක තව තවත් පල්ලෙහාට යන්න. ඒක පිළිබඳව මම හිතන්නේ ඔය දැන් ඉන්න પરම්පරාව මේක හිතලා කරන දෙයක් කියලා ඒක ඉතින් ඒක එක රැල්ලක් යන්නේ. දිගින් දිගට දිගින් දිගට යනවා. ඒ නිසා බටහිර ලෝකයේ මිනිස්සේ මේ කර්මේ සහ කර්මඵලයක් අදාහ ගන්න උත්සාහ කරලා ඒ වගේ මේ රට යන නැත්නම් මේ අපේ සංස්කෘතිය යන දිහාවත් කල්පනා කළා කියනවා අපි මේ ජීවිතයේදීම මේ කරගන්න තියෙන වැඩ ටික කරගන්න නැතුව සංසාරේ යන්න පටන් එහෙම නැත්නම් අපි දිගින් දිගට සසර යනවනම් අපි උංගෝ පින් කළොත් අපිට මනුස්සාත්ම භාවයක් ලබන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් විශ්වාස නැහැ. මනුස්සාත්ම භාවය ලැබුවත් ලැබෙන්නේ අපේම මිනිබිරේගේ බඩේ කියලා කියනවා. එතකොට ඒ අත්ංගේ ගුණ ගුණ ගරුක භාවයේ බයලජ්ජා තත්ත්වය කොහොම හිටියේද? එතකොට අපි කවුරු වෙයිද? දැන් මේ තියෙන මට්ටමකවත් අපිට දැක ගන්න බෑ මොකද පරිසරයේ විශ්ින් ඒ තත්ත්වය ඇති කළාම ආරයි. එතකොට අපිට විතරක් මේ අනිත් පැත්තට යන්න බෑ. ඒක නිසා මේ දිගට යන ගමනක් තියෙනවා. ඉතින් ඉන්නේ தত্ত্বය යම්කේ මම හිතන්නේ මෙහෙම මතක් කරුවා කියලා මුළු ලෝකෙටම මේක පණිවිඩයක් වෙලා කොහොමලා හිතේ ඉඳලා කර්මේසා කර්මඵලය දහන සිල් රකින්න පිසක් වෙයි කියලා හිතන අමාරුයි. නමුත් මම මට මතකයි ඒ මේ ජීව ඉන්න කාලේ කර්ම හොයන වෙලාවක මොකක් හේතුවක් දන්නේ කොහොමද හොයන වෙලාවක මේ වගේ දේවල් ඇහෙනකොට පැත්ත කරලා කල්පනා කරනවා. සලහසකින් කල්පනා කරනවා මේ දේ මට දැන් මේ මම කරන දේ හිට වෙනකොට මම මේ පැල කරන දේ මේ අසන් නෙලන්න වෙනවා. ඉතින් මේකෙදි මට ඇත්තටම බුද්ධලික උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ මම හැදිච්ච මේ පවුල විශාල පවුලක්. දරුවෝ 11 දෙනෙක් ඉඳලා තිනවා මම ඉන්නකොට 10 දෙනෙක් හිටියා. ඉතින් අපේ අපච්චි බොහෝමත්ම මේ ಗುಣගරුක මාසප්පාතයක් වළඳන්නේ නැති මස්කරක් ඕනේ නැතුව කුලී ගොවිතැන් කරලා තමයි අපි හදලා තියෙන්නේ. හරිම සරයි කවදාකවත් අපිත් එක ගන්න දෙනවක් නෑ අම්මහරහා තමයි ඉතින් අපි ඕන දෙයක් ගන්න දෙනවක් කරන්නේ. ඉතාමත්ම පිරිමැසුන් දායක කටයුතු කරේ. ඉතින් මම අවුරුදු 25 විශ්ය වෙනකොට කම්මස් කතා ඥාන සම්මාදිච්චය පිළිගත්තේ නැහැ විරුද්ධ වගේ වැඩ කරන නිසා මම ළඟ ඉතර සීලයක් තිබුණේ නැහැ කිසිම පිළිගැනීමක් තිබුණේ නැහැ. නමුත් අන්තිමට මම දැක්කා යප්පච්චි පිළිකාවක් හැදිලා කළ යුතු ප්‍රතිකාර තිබුණෙත් නැහැ. නමුත් මේ මරණ මොහොත දැක්කා. එකට පස්සේ මගේ හිත මම හිතේලෝට විශ්වවිද්‍යාලය දෙවෙනි අවුරුද්දේ අර කිසිසේත්ම අවශ්‍යතාවයක් තිබුණේ මේ සමාජ ක්‍රමයේ විදිහට ඉදිරියට ගිහිල්ලා තවදුරටත් මේ කියන නම්බුනා මොනක්වත් ඕනේ නැහැ. හොඳයි අවසාන වෙලාවදී විඳින අවස්ථාවදී බලනකොට පස්සේ දවසක මට වැඩගයි මම බුරුමේ ඉඳද්දී මේ ප්‍රසිද්ධ වෙන්නේ නැහැ නමුත් මේ ටෙලිවිෂන් එකේ මාව ඉන්ටර්විව් කරා. ඉන්ටර්විව් කරනකොට කිව්වා ඇයි මේකට පෙළඹුණේ කියලා මේ මේ භාවනා ජීවිතේට පැවිද්දට පෙළඹුණේ කියලා මම කිව්වා මට මේ හොඳ නරක දෙක තේරෙන්නේ නැතුව කියලා. දැන් අපච්චි මෙච්චර මෙහෙම මෙහෙම ඉඳලා උන්දටත් ඒ වගේ දෙයක් වෙනවා නම් දැන් මේ මම කරගෙන යන පාරේ කියලා මට එහෙම මේ කාපව වෙන්න පටන් අරගත්තොත් මට හිතුණා මේ අපි ලබන්න හදන දේ මොකක්වත් හරියන්නේ නැහැ ඊටදී වෙනස් ක්‍රමයක් මේකේ තියෙන වෙන මොකක්දෝ සමීකරණයක් තියෙනවා කියලා ගන්න. ඒක හොයාන යනකොට තමයි මම ඒකට විද්‍යා අධ්‍යාපන ආයතනයේ විද්‍යාඥයෝ එක්කෙකුටවත් මේක අහුවෙලා නැති බව තේරෙනවා. එහෙනම් දැනටත් මම කියනවා. එක්කෙකුටවත් මේක අහුවෙලා නැහැ මොකද ඒ අත්තු මුලින්ම සදාචාරය පැත්තට විද්‍යා ලෝකේ සදාචාරයට පහර ගන්න පටන් ගත්තේ අවුරුදු 200 ක ඉඳලා අද කනගාටු වෙනවා මේ අවුරුදු 200ම මනුස්ස ජාතියෙන් පිළිගුණයි කියන. දැන් ඒගොල්ලෝ සදාචාරය එකතු කරන්න හදනවා. එහෙම නැත්නම් කියනවා මේ භෞතික ලෝකෙට මනස පිළිබඳව හිත පිළිබඳව අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ නිසා දැන් මයින්ඩ් සයන්ස් කියලා චිත්ත විද්‍යාව පටන් මම කියන්නේ ඒකමයි මුළු මානව ප්‍රජාවම මේ ලැජ්ජ බය නැති වෙන්න ප්‍රධාන කාරණා කියලා නමුත් ඒක වගේ කියන්නේ. ඒ වගේ කියන්නේ මොකටද පැහැදිලිවම අර වගේ කටළු කතා පොඩි දරුවන්ට උගන්වන්නේ බයලජ්‍ය පැත්තක තියලා ඔප්පුකල හැක්ක විතරයි අපි ගණන් ගන්නෙ. ඔය කියන গুপ্ত දේවල් අපි ගණන් ගන්නෑ කියලා සම්පූර්ණ මේ දුන් දේ හොඳක් නරකක් නැහැ. අනුන්ද කරන සේවයක් ඕනේ නැහැ. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේට පූජා පැවැත්වීමක් ඕනේ අම්මට තාත්තට සැලකිල්ලක් ඕනේ නැහැ. බණ භාවනා කරන සමන බ්‍රාහ්මණයින් ඉන්නගත්තෝ ඔබ බලා ගන්න ඕනේ යැත්තෝ මේට වැඩි උසස් තත්ත්වයටපත් වෙනවා කියනවා අමතක කරන්න පටන් ගන්නවා. අමතක කරුවට පස්සේ ඒ යැත්තෝ කොච්චර දියුණුවෙන්ද පටන් ගත්තා. ඇත්තටම මේ වගේ පිළිස් හොඳටම දන්නවා. අපේ පරම පරම්පරා දෙක තුනක නැතරම් අපට අද වස්තු පරිභෝග තියෙනවා. යමක් කමක් තියෙනවා. අපිටත් වැඩි වැඩි හොඳ පොරත්තු ගාව. කාගේ තුල බැලුවත් අර සදාචාරාත්මකව තියෙන්නේ සෝදාපාඩුව. එnde ende ende ende තරුණ අසහනයයි වැඩි වෙන්නේ. එnde ende ende ende පරිසර දූෂණය වැඩි වෙන්නේ. එnde ende ende සීදීනස ගන්න ප්‍රමාණය වැඩි වෙන්නේ. ඉතින් මේවා අපිට වසන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ නිසා ඇත්තටම ඇමරිකාවේදී ඇමරිකා වගේ රටවල් වල අද වෙනකොට උසස් පෙළ පන්ති වල ඉන කාන්තාව ගෑන් ළමයි ඉන්න පන්ති එකක්වත් නැතිලු ඒ අඩු වයසේ ළමයි හම්බෙච්ච නැති පන්ති දරුවෝ ඒ නිසා යත්තන් ඉස්කෝලේ යන්න විදියක් නැති නිසා හැම උසස් පෙළ පාසලක් ආවම ලේකියා සෙන්ටරයක් තියෙනවා බබා ඉස්කෝලේ බබා සෙන්ටර් එකේ තියලා ඕගොල්ලෝ ගිහලා ඉගෙන ගන්න මොකද නැති වුණොත් එහෙම රටට බරයි. ඉතින් ඒක දැන් ඒව ප්‍රසිද්ධ කරනවා වෙලා. ඉතින් ඒ තරමටම ඔය කියන අධ්‍යාපනයේ දියුණුව නම් ඇතුළාම මේ සදාචාරය නැති බව අද ප්‍රබල කර්මයක් වෙලා තියෙනවා. ඒක නිසා බෞද්ධ පදේශයකයි අපි අපි අර මම කලින් කිව්වා වගේ කර්මේ සාකම් බලේ පිංකම් කියන වගේ දේවල් ඕනෑම වැඩි පුංචි කරලා සලකන්න පටන් ගත්තොත් අපිටතර අජිතගේ සකම්බලගේ නිකායට වැටෙනවා. වැටලි වෙලා නැන බණ භාවනා කරවට මේ මේ දාන දාන දාන දාන පින් කටයුතු කරන්න ඕන කෙලින්ම භාවනා කරොත් ඇති කියන පැත්තට ගියොත් ආපිට කැපෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන එක අපිව හිතන තරම් ඉක්මනටම අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. සරුවචනාංශගේ දේශනාවේ උන්වහන්සේ සඳහන් කර තියෙන්නේ අනුභුබ්බේන මේ ධාවි තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ බලමත්තර. ඕනම කෙනෙක් මේ කටයුත්ත කරන්න තියෙන්නේ අනුපූර්ව ක්‍රමයකට. දන්නා තැනින් පටන් අරගෙන නොදන්නා තැනට යන ක්‍රමයක් තියෙනවා. ගොරෝසු දෙයින් පටන් අරගෙන සියුම් දෙයට යන ගතියක් තියෙනවා. ඒක නිසා අපිට කොතනකදී කොයි කෙනාට කොයි මට්ටමින් පටන් ගන්න වෙනවද කියන්නේ. ඉතින් මේ මූල ධර්ම නැත්නම් මේ අනුපූර්ව මූල ධර්මය තේරුම් කිරීමට ඇති ක්‍රමයක් තමයි අපි ඉස්සල්ලාම ලෝකයේ හොඳ නරක දෙක තේරුම් ඒක පිළිබඳව මම ඉච්ඡර වචන වියදම් කරන්නේ නැහැ. මොකද මම දන්නවා මේ ඉන්න හුඟ දෙනෙක් නැත්තම් බහුතරයේ හොඳ නරක දෙක පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා මේ දේවල් හොඳයි. මේ දේවල් නරකයි. උදාහරණේ හොඳයි හොරකම නරකයි. අනුට උදව් කරන්නේ හොඳයි සත්ව හිංසාව නරකයි. අන්සතු කාම වස්තු පරිපාලන වැරදිදී පරිහරණය කරන නරකයි. භ්‍රමචර්ය නැත්තම් ඒ කාමීච්ඡාචාරයෙන් වෙන්වීම හොඳයි. ආදි වශයෙන් මේ දේවල් දානවා. නමුත් අභියෝගයක් වශයෙන් කියන්නේ මේ අනුපූර්ව ප්‍රතිපදාවයි මේ කර්මේ සහ කර්මඵලය කතා කරනකොට හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේදී අපි කොච්චර දක්ෂද හොඳින් වඩා හොඳින් හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීම අපි බලනකොට අපි තාම ඉන්නේ මොන්ඩිසෝරි පන්තිය වල. ඒකෙදී මේ කම්මස්කතා ඥාන සම්මාදිට්ඨියම දුදව්වක් තියෙනවා. නමුත් ඒකෙන් දෙන යොමුව, ඒකෙන් දෙන ගොනුවතිගේ තමයි අපිට උදව්ව ගන්න තියෙන්නේ. නිසා කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කළදී හොඳ කිරුවොත් හොඳ වෙනවා, නරක දේ කිරුවොත් නරක වෙනවා, කල කලදී ඵලඵලදී කර්මේශා කර්මඵලයේ අදාහගත්තොත් ඒ මිනිස්යා තුළ සදාචාරාත්මක වගකීමක් එනවා. මම නරක කිරුවොත් මට නරක විඳින්න වෙනවා. ඒ වගේම අනුන්ට හිංසා කරොත් මට හිංසා වෙනවා. වර්තමානයේ අනාගතය ගැන සලකා වැඩ කරොත් අනාගත වෙනකොට මට ස්ථිර හානි සිදු වෙන්න පුළුවන් කියලා ඒ බයලජ්ජා දෙක පිහිටියෝ ඒකට කියන්නේ බුද්ධ ශාසනයට ලෝකපාලක ධර්ම කියන්නේ. ලෝකේ සදාචාරයේ පවතින්නේ මෙන්න මේ පවට බය සහ පයිටි පවට ඇති ලැජ්ජාව නිසා. මේකට සුඛ ධර්ම කියලා සඳහන් කරනවා. සුඛ ධර්ම කියන්නේ සුදු පාට ධර්ම කියලා. මේක එළිය කාලෝකයක් වැඩිච්චාම පරාවර්තනය කරලා පැත්තකට දානවා. කන්න ධර්ම කියලා කියන්නේ කළු පාට එක ඒක ඒ එළිය ආලෝකය උරාගෙන රත් මේ සුදු පාට ආලෝකය පරාවර්තනය කරලා රත් වෙන්නේ නැතුව තියෙනවා. ඒ නිසා කර්මේ සාකර්ම ඵලය ආදාන නැතිවතු බොහෝම කාමයට බර ඉඳුරම් පින විට බොහොම ඉක්මන් වෙන ලේ රත් වෙච්ච පිරිසක්. මේ සුඛ ධර්මය අනුකම්පා අනුගමනය කර නැත්නම් එච්චරම නෑ. එයත් තාම නිවන් දැකලා මොනවක්වත් වෙලා නැහැ. නමුත් මේකේ තියෙන තද බල උකහා ගැනීමක් කරන්න තියෙනවා. ඒක නිසා කර්මය සහ කර්මඵලය අනුව යම් කිසි කෙනෙකුට මේ හොඳ දේ කරන්න ඕන නරක දේ අයින් කරන්න ඕනේ කියලා බය ලැජ්ජා දෙක පිළිචාන මේ බය ලැජ්ජා දෙක තමයි කියනවා සර්වචන්සේ හේතුඵල ධර්මයේ අනුව යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරයකට හේතු වෙයි. බය ලැජ්ජා දෙක නැතුව අපි ඉන්ද්‍රිය සංවරයක් තියෙන එක පෙන්වන්න හැදුවට ඒක කවදාකවත් කාටවත් අපතක් වෙන්නේ. ඒක වෙන්නේ නිකන් අඟපෑමක් විතරයි. ඒක නිසා කර්මයේ සහ කර්මඵලය අදහාගෙන ඊට පස්සේ පුද්ගලයා බයලජ්ජා දෙක ඇති කරන සදාචාරාත්මක වචීමක් ඇති කරගෙන ඊට පස්සේ ඉන්දිය සංවරයට ආවන මොකද දන්නවා මේ ඉන්දිය සංවර කරගන්න නැතුව හිටියොත් අපි කොයි වෙලාවේ සත්‍ය මෙරිමක් අපේ ඇති වෙයිද හොරකමක් වෙයිද කාමීත්‍යාචාරයක් වෙයිද බොරුවක් කියනවා කේසවදන පරිසවචයක් වෙයිද කියන කාටවත් විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා අරසාව ඉස්සර වෙනවා. මෙන්න මේ ඉන්දිය සංවරයක් ඇති වුණොත් තමයි ඒ පුද්ගලයන්ට ඉන්දිය සංවර තමයි ආසන්නම හේතුව කෙනෙක් සීලක පිළිපදිනවා. ඒක නිසායි මම හිතුවේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය උත්තර දෙන්නේ අපි යොමු කරවන්නේ සීලයට. ඉතින් මේ සීලකට එන පිරිසක් සීලකට නොයන පිරිසක් ගත්තොත් උතුමාකාර අනුපාතයක් තියෙනවා. අපේ මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන් සහ මනුෂ්‍යයන් අතර තියෙන අනුපාතයට වැඩිය අඩු අනුපාතයක් තමයි කියන්නේ ඉන්න මනුෂ්‍යයන්ගෙන් සීලය පිළිබඳව වග වෙන පිරිස. මේකෙදි මේ සීලය කියලා කියන්නේ කවුරුත් කඩ පටවන සීලයක්වත් පණවන සීලයක්වත් නෙවෙයි සමාදන්ව රකින සීලයක්. අංගර කලින් කිව්වා වගේ හැම ආගමකම ඒ හැදියාවක් චර්යා ධර්ම වගේ තියෙනවා. හැබැයි හැම එකම කියන්නේ කමාන්ඩ්මන්ට්ස් කියලා. ඒ නෞකාර දිව්‍යඥාන්සේ විසින් අපිට පටවන ලද්දක්. සර්වඥාන්සේකේ එහෙම නෙවෙයි. තේරුම් අරගෙන තමයි සීලවන්ත වෙන්න ඕනේ. ශික්ෂාගාරක වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ සීල පිළිබඳ පෙන්වලා තියෙන ආනිසංස තමයි ඒ පුද්ගලයාට බය જાති හතරක් නැතිලා යනවා කියන්නේ. සිල්වන්ත නැතුව ඉඳලා සිල්වන්ත වෙච්ච එක නම් මේ හොඳටම තේරෙනවා. ඒ මොකද්ද? ඒ සීලවන් සීල නැති කෙනා දුස්සීලය සතුම් මරණ හොරකම් කරන කාමීච්ඡාචාරය කියන කායික දුස්චරිතය. වරු කේලාමේ සදන පරිශතන කියන මේ වාචික දුස්චරිතය වගේම මත්පැන් පානීය වැරදි ජීවන රටාව නිතරේ මනෝ දුස්චරිත වගේ කරන කෙනා හැම වෙලාවෙම තනි වෙන්න බයයි. තනි වෙනකොට අඳුරට යනකොට වයසට යනකොට ළඩ වෙනකොට පුදුමාකාර විදිහේ තමන් තමන් දෙස් දෙන ගතියක් එනවා. පුළුවන් තරම් ඉන්නකම් මම මේ වැරදි කෙරුවා. ඒ නිසා අඳුරට වයසට යනකොට බය වෙන ගතියක් එනවා. ඉතින් මේ මිනිස්සු ජීවිතයේ ඉස්සරහට දකින්නේ අගාධයකට ඇදගෙන වැටෙනවා. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. ඒ වගේම ඒ මිනිස්සයා එහෙම තැවෙනවා වගේම රට්ටුත් දොස් කියනවා. සාමාන්‍ය කමී වචන කියන්නේ හැදිච්ච ගෙතරන හැදිච්ච එකයි කියලා බයිනවා. යමක් කමක් කරන ජීවත් වෙන්න පුළුවන් වුණාට මේ සතුන් මරනවා, හොරකම් කරනවා ආදි වශයෙන් මේ පරානුවාද බය කියලා අනුන්ගේ බයටත් ලක් වෙනවා. ඒ නිසා මේ බුද්ධිරට සබේකට යන්න බයයි. රාජ සභාවකට, මන්ත්‍ර සභාවකට, ප්‍රශ්න සභාවකට, දේව සභාවකට, සංඝ සභාවකට යනකොට පැකිලෙන්න පටන් ගන්නවා. මොකද මේ කවුරුත් මගේ කැරට්ටුව දැනගත්තොත් ඔය මට මොන සම්බුදාම තිබුණත් කැරට්ටුව දැනගත්තොත් හරියන්නේ නැහැ කියලා බයක් ඇති කරනවා. තුන්වෙනියට තමයි දඬ බය කියලා රටේ තියෙන සිවිල් නීතියට කවදා හරි කොටු වෙච්ච දවසක එච්චින් හිර විලංග වෙනවා ළඟින්ට වෙනවා. කොයි වෙලාවෙත් විශ්වාස නැහැ Tamanට නඩුවක් එයිද කරදරයක වැටෙයිද කුරුචලයක් කෙලමක් එයිද කියන විශ්වාසය. මේ හත් තුනම තේජ අවසාන වශයෙන් මරණයෙන් මත්තේ කඳ උඩට කකුල් දෙක උඩට ඔළුව පල්ලයට කියලා හෙලකින් පල්ලට වැටෙනවා වාගේ අපායට වැටෙන්න වෙයි කියන්නේ. මෙන්න මේ හතර තමයි අද ලෝකයේ ඔය කියන අසහනයට ප්‍රධානම හේතුව. අත්තානුවාද බය, පරානුවාද බය, දණ්ඩ බය, දුක්ඛති බය කියන හතර හතර මෙන්නේ ද්වේෂ පදනම. ඒ ද්වේෂ පදනමේ තියෙන මිනිස්යාට මේ අසහනය කියන රෝගේ තමයි පැතිරෙන්නේ. ඉතින් මේ අසහන නැතිකරන්න ලෝකයා කොච්චර දෝ ජාත්‍යන්තර සම්මාන පිටවාගෙන ජාත්‍යන්තර සම්මිචිතම් පිටවාගෙන අසහන නැතිකරන ක්‍රම වෙයි. ඒ කිසි තැනක නැහැ තියෙන පුද්ගලයා තුළ බය ලැජ්ජාව පහළ වෙච්ච දවස් තමයි අසහන නැති වෙන්නේ. අසහන නැති ජීවිතයට කියන්නේ ආත්ම සන්තුෂ්ත්‍ය සහිත ජීවිතය කියලා. ආත්ම සන්තුෂ්ත්‍ය එන්නේ අනුන්ට යමක් දෙන කෙනාට අනුන්ගේ සමාජ සේවා කරන කෙනාට තමන්ට උදව් කරගත්තට පුදු පූජා කරන කෙනාට ඒ නිසා කම්මසගතා ඥාන සම්මාදිටිය තියෙන කෙනා මෙන්න මේ බය හතරෙන් තොර කෙනෙක් වඩපත් වෙනවා අත්තාන වාද බය බය අපරාණ වාද බය දාංග බය දුක්ගති බය කියන හතරේ ඉතින් ඒක පිළිබඳව හොඳ ලස්සන සංස්කෘතික ශ්ලෝකයක් සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා ආහාර නිද්‍රා භය මේ තුනංච නගාන මේතම් පශු සමාන ධර්මේන තේෂ මදිකෝ විශේෂ ධර්මේන හීන පශු සමාන මේ ලෝකේ සත්වයස් මිනිස්යත් අතර ගත්තාම ඔය වාගේ බය පැත්තෙන් බලනකොට තිරසනයි මිනිස්සු සමානයි ඒක විතරක් නෙවෙයි ආහාර ගවේෂණයකින් බලනකොට මිනිස්සයි තිරසනයි කියන දෙන්නම සත්ව ගණයට වැටෙන නිසා දියලෝක වෙනසක් නැහැ ආහාර නැතුව ජීවත් වෙන්න බෑ නිද්‍රාව නිදා ගන්න මේගොල්ලොත් නිදා ගන්න මේගොල්ලොත් නිදා ගන්න. බය හැම සතෙකම. ඒ විවිධාංගීකරණයට පත්ලා තියෙන්නේ මොකද්ද? හැම වෙලාවෙම පොඩි එකා මැදෙන ලොකු එකාගේ හක්කේ. අහු වෙච්ච ගමනම ඔහොම එකක්. තිසා ලෝකේ ස්වභාවය එකයි. ඒ නිසා හැම සතෙක්ම විවිධාංගීකරණ ලස්සන tattoo, සමනලෝගේ ආසනේ වර්ණ හැම සතෙක්ම හැඩ ගැහිම ක්‍රම ඇති කරලා තියෙන්නේ මොකද්ද? පරිසරය හැංගිලා. මනුෂ්‍යත් ඒ වගේ තමයි. ඒ වගේම ಜಾති භෝ කරනවා කියන එක හතරෙම සමානයි. ඒ සාහනවයි සංස්කෘත ශ්ලෝකයෙන් මිනිස්යාගේ තිරසනාගේ ඇති වෙනස මොකක්ද කියලා. ආහාර ඇති, නිද්‍රාවකින්, භය ඇති, මෛතුන සේවනය ඇති. ಜಾති භෝ කියන්නේ මොකක්ද වෙනස? කිසිම වෙනසක් නැහැ. ධර්මේන තේෂාමදිකෝ විශේෂා. මිනිස්යාට විතරයි මේ කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය කියන සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. තීරසෙනෙකුට කවදාකවත් යක්ෂයෙකුට කවදාකවත් ප්‍රේතයෙකුට කවදාකවත් නිසසෙකුට කවදාකවත් නැහැ. ඒ වූ කර්මස්සකතා ඥාන සම්මාදිට්ඨියක් නැත්තම් ධර්මේන හීන පශු සමානක් කියලා දෙනවා. හරකෙක් වගේ තමයි කියලා. ඒ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය නැත්තම් කොච්චර අපි සිවිලයිස් කියලා කිව්වත් අපි කොච්චර භාෂා සාහිත්‍ය දැනගන්නවා කියලා කිව්වත් මොන තැනට ගියත් ඒ අතින් බලනකොට අපි හරකෙක් හා සමානයි. නැත්නම් සතුන් හා සමානයි කියන්නේ. ඒ නිසා ඒක කාට හරි කියලා දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා. අපි කළ දෙයට විපාක ලැබෙනවා කියන එක දැනගත්තොත් අපි තීසනුම් හා වෙන් වෙන ලකුණක් අපට හම් වෙනවා. කැමැති නම් බාරගෙන කරන්න. එහෙම නැත්නම් අර නැවගින්නත් බෑන්චුන් කියන කතාවේ ඕතරම් සැපවින්දන දෝෂයක් ඇත්තේ නැහැ. එතකොට ඒගොල්ලෝ අත්තානුවාද බය පරානුවාද බයට ලැබිලා අර අසහනයටපත් වෙලා පරිසර දූෂණය කරලා ඒ නරක නමක් කියන තමයි මැරෙන්නේ. මෙන්න මේ විදිහට කර්මය සහ කර්මණෝ කල්පනා කරලා මේ සීල ශික්ෂාවෙන් පමණක් නතර නොවි ඒ ගාවට සර්වචනාංශ විසින් දේශනා කරන ලද සමාධි ශික්ෂාව අවස්ථාවතියෙදී කී දෙනෙක් කරන්නේ නැද්ද කියන ප්‍රශ්නේ තමයි අපි කියන්නේ හොඳින් වඩා හොඳ තෝරනයි කියන. දුස්සීල විනෝඩ වැඩිය සුශීලවන්ත වෙන එක හොඳ නරක දෙක තේරීමක් කියලා අපි හිතනවා නම් හොඳින් ඉන්න එක වඩා හොඳින් වීම තමයි මේ සිල්වන්තව අපිට ඉන්න පුළුවන් වෙන්නේ සංසාරගතව අපි ගේන පුරුද්දක් නිසා. අපි ඒකයි මේ බෞද්ධ ජනමාපියන ජාතකලා ඉපදුනේ, බෞද්ධ රටක ඉපදුනේ. ඒ වගේම අපිට මේ ඇත්තටම අපි ඒ මේ සීත පලාතක තියෙන යුනිවර්සිටි පලාතක රටක ඉපදුණා අපිට මස් මාසෙත් තොර හතුම් මරන්න තෝ කොහොමදක ජීවන රටාව ගෙනියන්න බෑ. රැද්ද වුණා නම් බ්ලේච් වුණා නම් අපිට පිනක් තියෙනවා. ඒ නිසා අපිට සාධාරණව හම්බ කරගෙන සතුන් මැරීමෙන් තොරව නැත්නම් ඒක අත්‍යවශ්‍ය නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම හොරෙන් කඩා වඩා ගන්න ධාමරිකෝ නොවි අපිට ඉන්න පුළුවන්. ආන්නේ ගුණ අපිට ලැබුණේ මොකද්දෝ පෙරකල වාසනාව. සාන්නේ වාසනාව තියේදී ඒ වාසනාව අපිට මේ පහසුවෙන් කරගෙන යන්න ලැබුණේ මේකේ ඉඟියක් තියෙනවා මේ ඊගා පාඩමටත් යන්න පින තියෙනවා කියන. මේ සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට යන්න පින තියෙනවා කියන. අන්න ඒව තියදී නොයන එක කවුරුත් වල කියන්නේ. යනවනම් මට කියන්න තියෙන සාකච්ඡාවක් කිසිම බාධාවක් නැහැ. සමාධියක් ඇති කරගන්න අවශ්‍ය කරන්නා වූ පරිසර සාධක වලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පැත්තෙන් බලනවා අපි බුද්ධෝත්පාද කාලේදී පුතිලා තියෙනවා. දුර්ලභම වූ දෙයක් අපිට ලැබිලා තියෙනවා. ඒකේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබිලා තියෙනවා. ඒ වගේම චන සම්පත්‍ය වශයෙන් ඇහ කන දිව නාසය කය මන කියන දේවල් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම හොඳ වනය. ඒ වගේම අවශ්‍ය නම් පැවිදි වෙන්න උනත් ලෝකේ පැවිදි තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඉතින් මේ දේ තියෙද්දී අපි ශීලේ නතර වෙලා ඉන්නවනම් ඒකට තමයි කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කර ගන්න දන්නේ නැති වුණොත් අර කියන මේ දන් දෙනවා පූජා විදි විතරක් කරනවා භාවනා කරන්නේ නැහැ කියන අර චෝදනා කරන ඇත්තන්ගේ චෝදනාවට අපි ලක් වෙනවා. එනිසා කාටවත් චෝදනා කරන්න තියන්න එපා. තමන්ම කල්පනා කරලා බලන්න මෙච්චර පින් කරගන්න අපිට අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ වගේ රටකට ඇවිල්ලා මේව කරන්න හම්බුනා නම් අපි එහාට යන්න තියෙන එක. එහෙම නැත්නම් ඒ සමාධි ශික්ෂාවට මොන විදිහ අපි සැලසුමක් කරන්න ඕනද කියන එක තමයි මම නම් කල්පනා කරනකොට මට මතක් වෙන්නේ. හැබැයි කියන තරම් මේ සීලය අතින් අංග සම්පූර්ණ වෙනවා නැත්නම් සමාධිය හරියනවා කියන එක නෙවෙයි. නමුත් අපිට කවදාකවත් මේක තැනක පල් වෙන්න බෑ. ඊගාවදී හිත නොයදුවොත් අපි මේකම හැමදාම කලබලයි කියන වැඩ වැඩි කියන වෙලාව නැහැ කිය කිය ඉනවා. තව එකක් දාගත්තයි කියලා ඒ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට අපිට ලාභයක් තියෙනවා අරකට වැඩේ. ටික ටික ටික ටික ටික මේ විදිහට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවට යනකොට මේ කම්මසකත ඥාන සමාධිච්චි හම්බෙන ප්‍රතිඵල නැත්නම් සිල්පද කැඩුවොත් හතරාකාර බයක් ඉතිරෙනවා කර්ම සහ කර්මඵලය අනුව බලනකොට සිල්පද රැක්කොත් අර බය හතරෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ අසහන කියන රෝගේ නැති වෙනවා. ඒ පුද්ගලයන් කවදාක පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම උපනායක ගතියකින් උපනායනය කරනවා. ඊට එහා යන්න පුළුවන් සමාධි ශික්ෂාවට එහෙම නැත්නම් හොඳ කල්යාණ මිත්‍රයන් දිහාවට, හොඳ බණ දිහාවට එnde එnde එnde එnde යොමු කරනවා. අන්නේ ප්‍රස්තාව, අන්නේ අවස්ථාව අපි සලසගත්තේ නැත්නම් අපි කියනවා නේද අනුග්‍රහ කෙරුවේ නැත්නම් අපි ඒකට. කොහොමද අනුග්‍රහ කරන්නේ? අපි සීල අනුග්‍රහිත වශයෙන් අපිට පුළුවන් ශක්ති ප්‍රමාණය එnde එnde එnde සීලේ වශයෙන් මෙතෙන්දි මම පැහැදිලිව කියනවා කියාපාන්න ඕනේ නෑ තමයි අදිස්ථාන කරගන්න. ඒ වගේම නැවත නැවතත් බණ ඇහිීමේ, ධර්ම සාකච්ඡා කිරීමේ සමතය සඳහාම නැත්නම් හිත ඒකාග්‍ර කර ගැනීම සඳහා කටයුතු කිරීමේ සහ විපස්සනා කිරීමේ අපට අනුග්‍රහ කරතයි. එතකොට මේ හිත ඒකාග්‍ර කරගත්තොත් අර කම්මරවත ඥාන සම්මාදිට්ඨිය හැටියට ලැබෙන ප්‍රතිඵල වශයෙන් ධිට්ඨධම්ම සුඛ වේදනේ නැතුණත් මේ ඉන්න ධර්ම පිළිස් පවා ගන්නවා හිත ඒකාග්‍ර කරගත්තොත් පාඩම හරියනවා කියන්නේ. පොතක් කියවොත් පොත මතක හිටිනවා. ඒ වගේම වැඩක් කරනකොට වඳුරට ගහගෙන ආයෙත් නැතුව කෙලින්ම එල්ලෙට විදින්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒක නිසා අපි විවිධාකාර ක්‍රම අනුගමනය කරනවාද මතක ශක්තිය වැඩි කරගන්න, ඒ වගේම හිතේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න, කුසලතා වැඩි කරගන්න, ඒ සියල්ලටම අවතාල වෙන්නේ සීලක පිළිහිටලා කරන සමාධි ශික්ෂාව. එතකොට කර්මේ සහ කර්මයේ ඵලයේ පතේ ක්‍රියාත්මක වෙන හැටි විස්තර වෙන්නේ උපනායන කියන ගාතේට වැඩිය අකාලිකයි කියන ගාතේ. සීලයක පිළිතලා සීලයක ගුණ ලබන්න ටිකක් කල යනවා. නමුත් සමාජයක පිහිටියොත් පිහිටපු ගමන්ම කල්ම ඒවා ප්‍රතිඵල දෙන ගතියක් තියෙනවා. එතකොට අපි කරන්නේ පුංචි ව්‍යාපාරයක් කරලා ඒක ලාභයක් උපයාගෙන ඊට වඩා වැඩි ආදායම් ලබන තැනකට ඒ මේක සම්පත් කරගන්න. සම්පත් කරන්න කරන්න කරන්න ඒ කියන්නේ වඩා හොඳ දෙයකට ආයෝජනය කරන්න කරන්න කරන්න තමන්ට කවදාකවත් නැති විදිහට සර්වචනාංශයේ ගුණ මේ පෙන්නලා තියෙන දේ අවුරුදු 2000 කට ඉස්සලා පෙන්නලා තියෙන දේ අද වුණත් ක්‍රියාත්මක කරන එකනට කිසිම බාධාවක් නැහැ. බාධාවක් විතරක් නෙමෙයි ඔප්පු කර බලන විචාරයක් පාඩුවක් නැහැ. එහෙම නැත්නම් තමයි අර කියන විදිහට මූල ධර්ම වාදීන්ගේ හැටියට අරාගමට යනවා මේ ආගමට යනවා කිසිම දෙයක විශ්වාසයක් නැති මට්ටමට එන්නේ. ඉතින් ඒක නිසා මේ අනුකයිත සූත්‍රයේ සඳහන් කරන තාලෙට අපි නිතරම දැනට අපි ඉන්නා තැන බොහෝ වටින තැනක් බවත්. අපි අමාරු යුද්ධයක් කරලා හොඳ පැත්තට දාගෙන තියෙනවා. ඒක පිළිබඳව මම හිතුවා කවුරක්වත් මෙවැනි සමාජයකට දෝෂයක් කියයි. මට බල ගන්නවා ගිය පාර කන්දරා ගිය වෙලාවේදී මීටත් වැඩි පිටසක් හිටියා කරන ඒකෝ සාකච්ඡාවේදී දෙමාපියන්ගේ ප්‍රශ්න තිබුණේ අනේ ස්වාමීන් වහන්සේ ගැඹුරු බණ කිච්චයින් දෙපා අවුයි නැති වැඩක් නැහැ මේ දරුවන්ට කියලා දෙන්නේ කොහොම මේ දෙමාපියන්ට කරු කරන හැටි මේ බණ දහමක් කරන හැටි බණ භාවනා කර ගන්න කියලා මේ දරුවන්ට බණ කියන්නේ මම කොයි එක දරුවෙක්ගේ කතාවක් අහුනොත් මම කියන්නම් මට දැන් ආරාධනාවල තියෙන දෙමාපියන්ගේ මම දැන් බණ කියන දෙමාපියන්ගේ ඊට පස්සේ මම කැමැතිනම් ඒ සභාවේ ඉන්න දරුවෙක් කතා කරගන්න. දැන් දෙමව්පියන් නිසා කතා කරන්නේ නැහැ. ඊට මම ඒක ඒත් කියන්න කතා කරලා කිව්වා. අපි ඇත්තටම ස්වාමීන් වහන්සේ බැලුවොත් මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ සමවයස්කාර ඒ සමවයසී අය කරන විකලං එක බලනට අපේ සිංහල දූදරුවෝ සෑහෙන මට්ටමක් තියාගෙන දෙමව්පියෝ කියන මට්ටම අපි දන්නේ නැහැ. මොකද අපි හැදිච්ච පරිසරය හැටියට අපි යම් කිසි ප්‍රමාණයක දැනගෙන ඉන්නවා කියන්නේ. ඒත් මම ඔය ඉන්න කට්ටියන් අපේ ඇත්තන්ට ඔය මන්ත්‍රය පාවිච්චි කරන ඒඩ්ස් රෝගය හැදිච්ච කට්ටිය ඉන්නවා. ඒක ඔය එහෙම නැහැ. මම කොයි තේක ඉතිහාසගතයි. අපි දැනට මේ රැකගෙන ඉන්න தত্ত্বය කිසිසේත්ම පුංචි කරලා සලකන්නේ නැහැ. මේක මතු කරගන්න හදන කාරණාව තමයි අපිට මේට වැඩි හොඳින් කරන්න පුළුවන් කියන්නේ. එහෙම නැත්නම් හොඳ නරක වෙන් කරගත්තා නම් හොඳින් වඩා හොඳ වෙන් කර ගැනීමේ ශක්තිය අපි අර ක්‍රමයටම ඉස්සරහට යන්නේ. ඒක ਸਰවඥන්සේ සඳහන් කරන්නේ ඒ කච්චල් බැඳිච්ච ස්වර්ණ ආභරණයක් නැත්නම් රිදී ආභරණයක් වතුරේ ළමලා ඒක ගින්නේ සහ ජලයේ බහලමින් මතිමින් ඒරම් කරුවා සනේ මලාරිනා වාගේ අපි දැන් මේ කරගෙන යන වැඩේ අත්නෑර දිගට කරන්න ඕනේ මේකෙදී අර මෙතෙන් අපි එනකන් උදව් කරපු දාන ආදී පින්කම් කටයුතු අපි නැත කරන්නේ නැහැ. හැබැයි ඒක විතරක් කරලා ඇති කියලා ඒකෙන් සතුටු වෙන්නේ නැහැ. ඉදිරිය බලන්න අනිවාර්යයෙන්ම මේ කරගෙන යන වැඩේට අනුග්‍රහ කටයුතු. මේ සූත්‍රයේ සඳහන් කරන්නේම අනිම අනුග්‍රහයක් අප ඇති වුණේ නැත්තම් මේක හොඳ ලස්සනට කියන්නේ මෙහෙමයි අපි ධර්මයේ රැකේ නැත්තම් ධර්මය අපි රකින්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරය කියලා කියන්නේ සීල ධර්මයේ අපි ආරසා කළොත් අපිට අබ අබය නිර්භයකම ලැබෙනවා. සම්දුවරම අභියෝග වශයෙන් ඉදිරිපත් කරනවා ඉගෙන ගන්න එහෙම නැත්නම් දැනට අධ්‍යාපනය කරන අයට මේ විභාගයට සහ සම්මුඛ පරීක්ෂණ වල තියෙන බය හොඳටම ටෙස්ට් කරලා බලන්න පුළුවන්. තමන්ට දැන් ඊට කලින්ම විභාගයට කලින්ම සමුකෝපයසට කලින්ම තමයි යම්ම විදියකට තමන් ළඟින් අඩු වෙච්ච අඩු පාඩු වෙලා තිබුණු බයලජ්ජා නැති ගතිය දුරුවන් කරන සීලක පිළිපලා කටයුතු කරනවා නම් ඕන කෙනෙක් දැක්කට බය නැතුව කටයුතු කරතයි. අද අපේ පන්ති හිටපු ළමයින්ගේ මම ඉච්ඡර දක්ෂ අධ්‍යාපනයේ දක්ෂ කෙනෙක් නෙමෙයි. අනිත් මම පන්තියට අනිත් ළමයි කොහොමවත් පිළිසිදුයි පොත්වල වැඩ මොකක් දක්සයිනෝ විභාගෙට ගිහිල්ලා ආපු දවසේ ඉතින් තටු ගන්නවා අයියෝ මට ප්‍රශ්න තේරුන්නේ නැහැ ලියා ගන්න බැරිුණානේ අයියෝ කියලා පැරේ. ලියා ගන්න. මොකද ප්‍රශ්නට ගිය ගමන්ම හිත තක්කෝ. එින් දැනම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් ඒ ධම්මෝ හවේ රක්කති ධම්මචාරය කියන අපි සීල ධර්මයේ රකින්නවා නම් ධර්ම විශ්ින් අපි ආරසා කරනවා විභාග ප්‍රශ්න පත්‍රයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය දිහා බලලා අමාරු වෙන්න පුළුවන්. හොඳට ප්‍රශ්නපත්‍ර දිහා බලාගෙනම නිකන් හුස්ම දෙක තුනක් වගේ අරගෙන තමන්ගේ සීල අධිෂ්ඨාන කරගෙන කටයුතු කරන්න පුළුවන් කතියට આવොත් මේ ප්‍රශ්න පත්‍රයක් කරන විභාග ශාලාවක් කියලා හිතන්නේ ගෙදර ඉඳගෙන වගේ තමන්ගේ දැනුම අතු කර ගන්න පුළුවන්. නමුත් මේ කියන සීල ධර්මය ආරක්ෂා කරාට සමාධි ආරක්ෂාවට සීල ධර්මයේ තමන් ආරක්ෂා කරාට සමාධි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ සඳහා සමාධි සමාධි ධර්මය ආරක්ෂා කරන්න. සීලය ආරක්ෂා කරන්න පුළුවන්කමම විශාල ජයග්‍රහණයක් විදිහට සලකගෙන ඉදිරියට කියන සමාධි ධර්මයක් ආරක්ෂා කරන පටන් අරගත්තොත් සමාධි ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ ගුරු සාන්‍යසලා උගන්වනකොටම කියන්නේ මේ අපි ඉගෙන ගන්න බුද්ධ ධර්මය එකට එක ප්‍රතිඵල දෙන දෙයක්. දාන දුන්න දානාංශය ලැබෙනවා ඒක සීලාංශය ලැබෙන්නේ නැහැ. සීල් දැක්කොත් දානාංශය එක්කෝලකේ සීලාංශය ලැබුණාට කවදාක සමාධි ආංශය ලැබෙන්නේ සමාධි ආනිසංස ලැබෙන්න නම් සමාධි ශික්ෂාවක් ඉන්නේ. සමාධි ශික්ෂා රැකකර කාදාක විපස්සනා ආනිසංස ලැබෙන්නේ. විපස්සනා ආනිසංස ලබන්න නම් විපස්සනා ශික්ෂාවක් ඉන්නේ. එතකොට ධම්මෝහමේ රක්ෂති ධම්මචාරී කියන ඉදිරියට යනකොට ඒ කෙනෙක් හිතනවා නම් අපි මේ වැඩ කරන්න යන නිසා තම තමන්ගේ අධ්‍යාපන කටයුතු බාධා වෙයි එහෙම නැත්නම් අනික් පැයට බහා තබන්න වෙයි අමතර බරක් වෙයි කියලා පැහැදිලිව කියන්න පුළුවන් කිසිම දෙයකට එන හොඳ පන්නරයක් එනවා මිසක් ඉදිරියට යන්න කිසි බාධාවක් ඒක නිසාද ඒ සරුවත් දේශිත ධර්මය අපි හිතන තැන් වල නෙවෙයි පරිශීලයට ලක් වෙන්නේ අපි සම්පූර්ණ නොහිතන බටහිර ලෝකේ පරිශීලනට ලක් කරලා ඒක පැහැදිලිව හොයාගෙන තියෙන්නේ ඒ මතක ශක්තිය වැඩි කරන්න නැත්නම් කය ප්‍රතිශක්තිය වැඩි කරන්න එතන මේ අසහනෙ නැති කරන්න පැහැදිලිවම ਸਰවචනාංශ දේශනා කරපු කොටස් ප්‍රයෝජන ගන්න කියන්නේ. හැබැයි ලාංකික සමාජ දොස් කියනවා බුදුහාමරගේ ක්‍රමයක් කියලා නෙමෙයි උගන්වන්නේ සමාජ. බෞද්ධයි කියලා නෙමෙයි උගන්වන්නේ වෙන ක්‍රම වේද වශයෙන් උගන්වනවා. නමුත් භාවනා කරපු කෙනෙක් බණකොට පේනවා මේගොල්ලෝ නම මාර්ග කරනවා මොකද ඒ රටේ බුදුහාමර අඳුරන්නේ නැහැ, බුද්ධ ධර්මෙ නැහැ. නමුත් මේ ක්‍රමයි පස ක්‍රියාත්මක වෙන්නේ. සමහර අත්නම් ප්‍රසිද්ධියම කියලා කරා මේක සාරවත් දේශනාවක් මේ ක්‍රමයට මෙන්න මෙහෙමයි කියන්නේ කියලා. ඒ උගදෙනෙක් ඇමරිකාවේදී මම දීපාර කියලා කිව්වේ මේ තියෙන බිස්නස් බුද්ධිසම. මේ තියෙන සංස හැමදේම විකුණන ක්‍රමයක්. හැබැයි උගන්වන්නේ මේ අපේ ක්‍රමයමයි. ඒ නිසා අපි සිංහල බෞද්ධ වශයෙන් අපිට ලොකු අයිතිවාසිකමකුත් තියෙනවා, රුම වාසිකමකුත් තියෙනවා. අපිට මේක කරගෙන යන්න තියෙන අපි දැනට කරන දානයේ සත්‍යයි ඒක ප්‍රයවල තියෙනවනේ. පොඩ්ඩක් තව අඩි ඉස්සරහින් තියලා සීල ශික්ෂාවට පයින්නවා. සීල ශික්ෂාවට බහැලා ඔය කියන අභීතකම නැත්තම් නිර්භයකම සාක්ෂාත් කරගත්තට පස්සේ කරීම ලේසි ඒ කෙනෙකුට සමාධි ශික්ෂාවක් කෙරුවොත් ලැබෙන සමාධි ඵල ආනිසංස ලබා ගන්නෑ. ඊට පස්සේ ඇත්තට මේ පුද්ගලයා ඒ පවුලට, ඒ ගෙදරට, ඒ ඉස්කෝලේට ආදර්ශයක් වඩපත් වෙනවා. ඒ වගේම හොඳ චර්චාවක් වඩපත් වෙනවා. ඒ ක්‍රමයට තමයි මේක ඉදිරියට යනකොට ප්‍රඥා ශික්ෂාවක් වඩපත් වෙලා ඒ මාර්ග ඥාන, ඵල ඥාන වලට දිගට ගෙන යන්න පුළුවන්. නමුත් අද දවසේ අපි ගත කරපු කාලය ගැන කල්පනා කළා මම කැමති වෙනවා හිතනවා මෙතනදී ධර්ම දේශනාව නතර කරමු කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය මාර්ගයෙන් අපි මේ කම්ම සම්මෝහය දුරු කරලා මේ ලෝකේ එහෙම දෙයක් නැහැ කියන එක පැත්තක දාලා නැත්නම් සියල්ල සිදුවෙන කර්මය කියන එකත් පැත්තක දාලා ඒක තියෙන සාපේක්ෂතාවෙන් තේරුම් අරගෙන කටයුතු කළොත් ඒ සියලු දෙනාටම ලැබෙන ශික්ෂාවට අපි කියන්නේ සීල ශික්ෂාව කියලා. ඒ සීල ශික්ෂාව ඇති කරගත්තොත් අපි පැහැදිලිව manussත්වයේ ත්‍රි සම්පත්තෙන් ඉහළට අරගෙන තැනකට අභීතව බය නැතුව මෝදෙන් පුළුවන් ශක්තියක් ඇති කරගන්න. එන්නේ ඒක ඇති කරගත්තට පස්සේ ධිකටම ඒ ක්‍රමයේම ඒ යාන්ත්‍රණයමයි ඉදිරියට සමාධි ශික්ෂාවට අවශ්‍ය වෙන්නේ. හැබැයි පැහැදිලිව මම කියන්නේ සමාධි ශික්ෂාවට ගියාම ආය සීල ශික්ෂාවට අනුග්‍රහ දෙනවා. දානෙටත් අනුග්‍රහ කරනවා. මේවා යන්නේ දිගින් දිගට දිගින් දිගට පටිච්ච සමුප්පන්න ක්‍රමයට මම මේ උත්සාහකදී මේ කාලය ඇතුළත ඒක ඒක සරල රේඛීය ක්‍රමයට වැඩේ නැහැ. නමුත් මේ යම් විදිහකට සීල ශික්ෂාවකද ආනිසංස ලැබුවනම් ඒ ආනිසංසත් පැහැදිලිවම ආයසරයක් ආයෝජනය වෙලා තමගේ අනික් ගුණ ධර්ම වල දිගින් දිගට වටන ගතියක් වෙනවා. ඒක එක මිනිසෙක් තුළ චරිතයක් තුළ මේක හැදෙනවා නම් ඒක තමයි ඒ පරිසරට ඒ පුද්ගලයාට ගන්න දෙයක් නෑ පරිසරට ලැබෙන ලොකුම ලාභය ඒක සාමාන්‍ය සාසනික වශයෙන් සඳහන් කරන්නේ මේක තමයි අපිට සාසනය ගන්න තියෙන ලොකුම ලාභේ ඒ වගේම තමයි මේක තමයි අපි සාසනයට දෙන්න තියෙන ලොකුම ලාභේ ඒ නිසා මෙවැනි ආදර්ශවත් වැඩ කරන යන පිරිස අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒ තමන්ගේ ගුණ චර්චය ප්‍රධාන වශයෙන්ම හැදියාවකට වෙනසකට පරිසත්ත්ව වෙනසකටපත් වෙන්නේ මේ සීල ශික්ෂාව. නමුත් ඒක ආරම්භයේ පමණයි. නමුත් ඒක මම කියනවා පැහැදිලි හැබෑ වෙනකට මුල පුරනවා ඉතින් සීල දිනාටම මේ මේ ඇහිමෙන් තව තමා කරගෙන යන මේ පූජා සත්කාර ක්‍රම ආගමන ධර්මානුකූල ක්‍රම නිසා වඩ වඩාත් ඒ ශික්ෂා ධර්ම පිළිටුවා ගැනීම මූලිකවම අවශ්‍ය කරන්නා වූ ඒ ආත්ම සම්පූර්ණිය ඇති වෙලා වයෙන් සැකයෙන් තොරව ඉදිරියට කටයුතු කරන්න පුළුවන් වුණොත් ඒක තමයි අපි දක්වා පැමිණිච්ච මේ 2552ක් නැඳගත වෙච්ච ශාසනය වෙනුවෙන් අපිට කරක් උපරිම සේවය.